භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේච භික්කවේ සංඛාරා චෛමේ භික්කවේ චේතනා කායා රූප සංචේතනා සද්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා ඉමේ උච්ඡන්ති භික්කවේ සංඛාරාති තී ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිවහන ධර්ම කල්‍යාණ මිත්‍ර සංසන්දයක් වශයෙන් පාවිච්චි කරන මධ්‍යස්ථානය කරගෙන මීට අවස්ථා කිහිපයකට කලින් රැස් වෙලා තියෙනවා යටි. හැම දවසකම ප්‍රධාන අංගයක් වුණේ ධර්ම දේශනාවක් පවත්වන එක. ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡාවක් කරනවා. ලදලද අවස්ථාවල සක්මන් භාවනා පරියක් භාවනා කරනවා. ඉතින් එතකොට මේ ධර්ම දේශනා සඳහා අපි ඉස්සරහින් තියාගත්ත සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච වටිනා සූත්‍රයක් උපාදාන පරිවර්ත සූත්‍රය කියන. ඒකෙන් පෙන්වන්නේ මේ සංසාර වටය, කිලේශ වට, කම්ම වට, විපාක වට වශයෙන් අනවරතව දිගින් දිගට කැරකෙනකොට මේ උපාදානයන් කොහොමද ඒ පරිවර්තනයට උදව් කරන්නේ කියලා නැත්නම් තණ්හා උපාදාන දෙක මේ සංසාර වටේට උදව් කරන ආකාරය. ඉතින් ඒක සංයුත්ත නිකායේ ඛණ්ඩක සංයුත්තේ සඳහන් වෙන වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රය ආශ්‍රය කරගෙන තියෙන හුඟක් සූත්‍ර හුඟක උපාදාන පිළිබඳව කතා කරනවා. එතකොට මේ උපාදාන පෙන්නකොට ඒ පංචස්කන්ධය හා සම්බන්ධ කරලා රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් රූප පිළිබඳ වෙති උපාදාන ඊගාවට වේදනා සංඥා සංස්කාර විඥාන උපාදාන වශයෙන් තමයි මේ සූත්‍ර විකාශය වෙන්නේ. අපි පසුගිය වාරයේ වෙනකොට මේ සංඥා අවස්ථාව දක්වා අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි සාකච්ඡා කරා දේශනා කරා සාකච්ඡා කරා අද දවසේ එතකොට මාතෘකා වෙන්නේ මේ උපාදාන පරිවර්ත සූත්‍රය යටතේ නමුත් සංඛාර කියන පදයයි කතමේච භික්කවේ සංඛාරා චෛමේ භික්කවේ චේතනා කායා එතනදීම පෙන්නනවා සරුවච්චන් වහන්සේගේ වර්ණගීම අනුව සංඛාර සහ චේතනා සමානාර්ථයෙන් වර්ණගෙන්නේ කතමේච භික්කවේ සංඛාරා චෛමේ භික්කවේ චේතනා කාය. ඉතින් මේකට සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කූලව සම්ප්‍රදාන කූලව අටුවාචාරින් වහන්සේලා නැත්නම් පසු කාලීන ආචාරින් වහන්සේලා විග්‍රහ කරන්නේ චිත්ත චෛතසික ධර්ම නැත්නම් හිත සහ හිතවිලි කියලා ගන්න පුළුවන්. චිත්තචෛතසික ධර්ම ගත්තාම චෛතසික ධර්ම පසු කාලීන ගණන් ගැනීම ගිනීම අනු 52ක් කියලා සඳහන් කළා. ඒක සම්මතයක් අපේ තේරවාද අර්ථකතාවේ. එයින් මේ වේදනා චෛතසිකයත් සංඥා චෛතසිකත් අතහැරපුවාම ඊටු චෛතසික සේරම මේ සංඛාර ගොන්නට වැටෙනවා. එතකොට මේ සංඛාර කියලා කියන්නේ චේතනා පොදියකට. එතකොට මේ චේතනා පොදියේ පන්තියේ සමූහයේ නායකයා චේතනාව කියලා ගණන් ගන්නේ. මේක උපමාවකට පෙන්වන්නේ අතුවා උපමාවකදී මේ චේතනාව පෙන්වන්නේ ගුරුවරයා නැති වෙලාවට පන්තියේ මොනිටර් වැඩ කරනවා වගේ මහා වඩුව නැති වෙලාවට ඉතුරු වඩු ශිෂ්‍යයෝ ප්‍රධාන වඩු ශිෂ්‍යයාගේ යටතේ වැඩ කරනවා. එතකොට මහා වඩුව වඩු මඩුවේ නෑ. එතකොට ශිෂ්‍යයා ප්‍රධාන ශිෂ්‍යයා තමනුත් වඩුකම් කරන ගමන් අනික් අයට උපදෙස් දෙනවා. මේක තමයි චේතනාවගේ කෘත්‍ය වශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ චේතනාව තමයි මේ චෛතසිකයන්ගේ මෙහෙවීමේ කටයුත්ත කරන්නේ. අපි ඊයේ ඒ අමිතිරිකල කරපු ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්නයක් මතුවෙලා උත්තර සංග්‍රහ කරනකොට මේක ටිකක් ඉස්මතු වෙන්න ගත්තා. භාවනා නොකරන කෙනෙක්ගේ ජීවන යාත්‍රාව භාවිත මනසක් නැති කෙනෙක්ගේ ජීවන යාත්‍රාව තනිකරම තීන්දුව වෙන්නේ සංස්කාර මත. චේතනානුව තමයි අපි ඊගාව චිත්තක්ෂණය මොකද්ද කරන්න කියලා විනිශ්චය වෙන්නේ තනිකර චේතනාව. නමුත් මේ ධර්ම දේශනාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ චේතනාවේ න්‍යාය පත්‍රයේ නිවන නැහැ. නිසා චේතනාවෙන් කවදාකවත් නිවනකට යන්න බෑ. ඒක නිසා අපි මේ පුහුණු කරන්න හදන්නේ භාවනා කරලා ඉබේ ඉඳ ඇරියොත් අපි කියන්නේ අසංවිධිත අසංවර චාරයක් ශික්ෂාවක් නැතුව ගත කළොත් අපේ හිත දුවන්නේ චේතනා දිගේ මේ චේතනා හම්බිකවේ කම්මං වදාමි කියලා ਸਰවචනංශ මේක බොහෝම ලස්සනට වර්ණනා කරලා තිනවා. ඒකට මේ චේතනාව කරන කරන දේවල් කර්ම බාටපත් වෙලා ඉදිරි ඉදිරි සංසාරේ පැවැත්මට ඇති වෙන්න මේ පෝෂණය ඇති කරනවා. කර්ම කිලේශ ඇති කරනවා. ඉතින් අපි දන්නේවත් නැහැ ඊගාව මත්තර පාර වෙන චිත්තක්ෂණයේ මම රූප බලන්නෙක් වෙයිද සද්දහන්නෙක් වෙයිද ගඳ බලන්නෙක් වෙයිද රස බලන්නෙක් වෙයිද පහස ලබන්නෙක් වෙයිද හිතන්නෙක් වෙයිද කියලා කිසිම විනිශ්චයක් නැහැ. ඒ නිසා පෘථග්ජනයා ගත කරන ජීවිතේ හරීම විචිත්‍රයි, හරීම අහම්බයක් තියෙනවා. ඔක්කොම නිකන් ඉලෙක්ට්‍රික්. කොයි වෙලාවෙ කොයි අතට යනවද කියන්නේ. උපමාවකට කියනවා සරුවචන්නාංශිකෙම පිස්සු ඇඳිච්ච රිලෙවෙක් වගේ එයාට කලබල කරපු ගමන් කොයි අත්තට පණිද කියලා රිලව දන්නෙත් නෑ බලපු පැනට පැන. ආන් මේ වගේ හිතවිල්ලක් එහෙම නැති හිතවිලි ධාරාවක් විඥාන ස්රෝතයක් ඇතුව තමයි ගත කරන්නේ. ඉතින් අපි මේ භාවනා කරනකොට බලන්නේ මේක දැකලා මේ චේතනාව අපිව මෙහෙවන හැටි දැකලා මේ විදිහට චේතනාව අපි මෙහෙවොත් මේක හැම වෙලාවෙදීම මේ අයිතිකාරයාගේ සුභ සිද්ධිය සඳහායයිද අයිතිකාරයාගේ අත්ත කුසලයේ සිද්ධ කළ දෙයිද අයිතිකාරයාගේ ස්වార్థය සිද්ධ කළ දෙයිද කියලා බැලුවොත් ඒක බය හිතෙන සුළුයි චේතනාවට තීන්දුව කිරීමේ බලය ලබා දීම රජ්ජුරුව නිදාගෙන කඩුව රිලෙවෙක් අතර දුන්නා වගේ වැඩක් තමයි. රජ්ජුරුව නිදාගත්තට පස්සේ රිලව බොහොම ආදරේ. රජ්ජුරුවන්ට ආදරේ. නමුත් මැස්සෙක් වහපු ගම ඌ කොටනවා. ඊට පස්සේ අන්තිමට මැස්ස යනවා රජ්ජුරුව මැරලා යනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි චේතනාවෙන් කරන්නේ. චේතනාවේ කිසිසේත්ම බයලජ්ජාවක් නැහැ. චේතනාවට කිසිසේත්ම සදාචාරයක් නැහැ. ඒ නිසාම චේතනාව නිසිසේ ඊගාව චිත්තක්ෂණයේ Tamange අධිකාරිය අර්ථේ පවත්නවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා නැති අවස්ථාව. ඉතින් ඒක ඉස්සල්ලාම අපි විශේෂයෙන්ම කියනවා විපස්සනා භාවනාදී මෙන්න මේකේ තියෙන මේ අසරණ ගතිය, අනාථ ගතිය, එහෙම නැත්නම් මේකේ තියෙන අනිශ්චිත විශ්වාස විනිශ්චය කළ නොහැකි తত্ত্বය හිතට වද්ද ගන්න ඕනේ. ඉතින් මේක සාර්ථක වෙනකොට ලෑස්ති වෙලා ගියේ නැති යෝගාවචරයා විවිධාකාරයෙන් ඒ අනිශ්චිත භාවය ඒ විනිශ්චය කර ගන්න බැරි ගතිය අනුව එක එක අපත්‍ය ලක්ෂණ දක්වන්න පටන් ගන්නවා. මේක ඒක පේන්නේ භාවනාවේ පාවීමක් වශයෙන් එහෙම නැත්නම් භාවනාවේ නීරසකමක් වශයෙන් එහෙම නැත්නම් අසරණ වෙච්ච ගතියක් වශයෙන් නිදිමත ගතිය වශයෙන් ඒ සංස්කාර වල தත්ත්වේ චේතනා වල தත්ත්වේ භාවනාවෙන් පේන්න පේන්න පේන්න තමන්ටම තමන් පිළිබඳව බයක් එහෙම නැත්නම් මේ භාවනා පිළිබඳ අනිශ්චිත භාවයක් ඇති වෙන්න පටන් ගන්නවා ඉතින් මේක තමයි මේක දෙකකට ගත්තොත් භාවනා කරලා චේතනා වගේ තියෙනවන අනිශ්චිතතාවය දැකීම එක ප්‍රයත්නයක් ඒකට ඒ අනිශ්චිතතාවයේ දකින්න දකින්න ඒ භාවනා කරන කෙනා ඒකට දක්වන ප්‍රතිචාරය හාත්පසම වෙනස් දෙයක්. මේ නිසා මන ඇහිීම අත්‍යවශ්‍යයි. සූදානම් වීම අත්‍යවශ්‍ය වෙනවා. පෙර කළ වැරදි පසට මේක නිවැරදි කිරීමේ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එන්නේ මේ කටයුත්ත කරන කෙනාට තමයි යෝගාවචරය කියන්නේ. පුත්තජනය කියලා කියන්නේ මේකට බය නිසා චේතනාව කරන දේ කෙරුවට පස්සේ සාධාරණීකරණය කරන්න කියන බොරු ටික තමයි පුත්තජනගේ වැඩි. ලේසියටත් පාෂුවටත් දන දන වැරදි කර. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු කියනවා නැත්තම් හදලා කියනවා. ඒ මොකද හේතුව එයාට නැෂනම බලනයක්. නමුත් කෙරුවට පස්සේ එයා කොහොම හරි මේක සාධාරණීකරණය කරනවා. ඒ සඳහා නොකියන බොරුවක් නැහැ. ඒ සඳහා නොකරන ජඩකමක් නැහැ. හැබැයි ඇත්තටම මිනිස්සු අහිංසකයි. ඒ කොච්චර කෙරුවත් ඊගාව චිත්තක්ෂණෙත් යාට ඒක බේරෙන්න බෑ. ඒ ඉතින් නමුත් දින දිගටම දිගටම එක්කෝ සම්පප්පලාප වලට එහෙම නැත්නම් කේලම් වලට එක්කෝ බොරු වලට එක්කෝ පරසත්වලට වැටලා ඒව පිළිබඳව වග වෙලා කරන කතාවල් වලට තමයි ඔය නව කතා කියන්නේ, පත්තර කියන්නේ. ඒ වගේ තියෙන හරියක් තියෙන ඔය ටික තමයි. Tamanට ඕන ජඩකමක් කරනවා. කරලා ඉවර වුණාට පස්සේ නරක ප්‍රතිඵලයක් ආවොත් එයා ලස්සන මේකට හේතු කරුණු දක්වනවා. හරි එකක් આવත් කියනවා මම මේම සේරම මං හිතලා කෙරුවේ මගේ පුදුම ඥානයක් තිබුණේ කියලා කලාතුරකින් තමයි හරියන්නේ. වර්ධිනේම තමයි වැඩි. ඊට පස්සේ හේතු කාරණා කියන නිසා මේ මිනිස්යාම Tamanට වංච කරගන්න ෂට මායාවී ගතියක් තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි ප්‍රෝඩාවක් ඉන්න මෙවැනි ක්‍රියාවලියක යථාර්ථය Tamanටම අවබෝධ කරගන්න පුළුවන් කියලා ඉස්සල්ලාම හිතුවේ ඒ සිතාත ගෞතමයන් වහන්සේ තමයි බුදු වෙන්නේ ඉස්සරලා. මේක තමයි කිං කුසල ගවේෂී, කිං සච්ච ගවේෂී කියලා සත්‍ය නම් කිම කුසලේ නම් කිම කියන එක හොයාගෙන තමයි ගියේ. ඉතින් හොයාගෙන යනකොට බුදුමාකාර මූලික අවශ්‍යතාවයන් රාශියක් අවශ්‍ය වෙනවා. එකක් තමයි මම ඔය ඉස්සලා කිව්වේ සඳහා බණ අහන්න ඕන කියන එක. අනිත් එක ලෑස්ති වෙලා යන්න ඕනේ. මෙයා දාන දහංගට අල්ලගන්න ඒ සඳහා සතිය සමාධිය දෙක ආසන්නෙන් උදව් කරනවා නමුත් දැන් සතිපට්ඨානය නැත්නම් ਸਰවඥාන්සේ ඉගැන්වීම අනුව බලනකොට මේ කියන ලයිස්තුවට ලෑස්තිලා යන්නේක බණ අහන්නේක සති සමාධි ජීවු කරගෙන යන්නේක කායानुපස්සන වේදනානුපස්සන හරහා ගිහිල්ලා එයින් ලැබිච්ච අත්දැකීම් මත ඉඳගෙන තමයි ඔය ඇත්තම කියන්නේ කායනුපසනාව හරහා ගිහිල්ලා කායනුපසනාවේ කාය සංස්කාර හොඳට සංසිඳියුවට පස්සේ තමයි ඔය චිත්ත සංස්කාර අල්ලන්න පුළුවන්. ඒ චිත්ත සංස්කාර අල්ලනකොට තමයි නියම ජල්්‍ය, නියම හටන, නියම මූණ දීම. එහෙම නැත්නම් නියම විපස්සනාව, ඒකට කියන බලව විපස්සනාව කියලා සිදු වෙන්නේ. ඒ නිසා මේ සංස්කාර ස්කන්ධයේ තියෙන මදේ කොටස, ගොබේ කොටස අහුවෙන්න නම් අර කාය සංස්කාර වශයෙන් තියෙන ගොරෝසු හරිය. හොඳට කීකර කරගන්න. හොඳට අම්බම් කරගන්න. හොඳට අට අටට ගන්න ඕන. හොඳට වශී කරගන්න. වශී කරගෙන ඊ ගාවට තියෙන මේ සංස්කාරයන්ගේ ගැඹුර චිත්ත සංස්කාර වශයෙන් තියෙන කොටස අදාරන්න යනකොට තමයි බුදුන් කියන්නේ කවුද කියන එක. නැත්නම් බුදුජානනාංශයේ මේ සමීකරණය ලියාගත්ත හැටි, ඒක විසඳගත්ත හැටි, ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය වැදගත් ඒ පැත්ත ඒ ගැඹුරු භාවනාවකින් ආනපන සතිය වගේ හොඳට පුරුදු පුහුණු කරලා එහෙම නැත්නම් කායानुපස්සනාව පුරුදු පුහුණු කරලා හොඳ ගැඹුරු මට්ටමකින් ඒ චිත්ත සංස්කාර දකින්නකොට බටහිර මානසික විද්‍යාවත් සර්වචනාංශයේ විසින් ඉදිරිපත් කරන ලද ඒ මනෝ විග්‍රහය දිහා බලනකොට බටහිර විද්‍යාඥයින්ට නැත්නම් ඒ පිළිබඳව ගවේෂණය කරන අයට තාම අයන්න අයන්නවත් කියාගන්න බැරි තරම් මේ හිතේ තියෙන ගති, හිතේ තියෙන ෂටගති, මායාවී ගති දැන් ඒත් පිළිගන්න ලැස්තිලා තියෙනවා. ඉතින් එතන ප්‍රශ්නේ තියෙන්නේ බටහිර මනෝවිද්‍යාව සම්පූර්ණයෙන්ම යන්නේ ආත්මයක් ඇත කියන සංකල්පේ. ඉතින් ඒගොල්ලෝ ඒක නිසා මොන විදියට හෝ ලෙඩා සුවපත් කරලා ඒ ලෙඩාගේ ආත්මය පෝෂණය කරලා ගෙදර නමුත් ਸਰවචනාංශ ඉදිරිපත් කරපු රැඩිකල් වාදී ක්‍රමයේ හැටියට ਸਰවචනාංශ ඉදිරිපත් කරපු විප්ලවීය ක්‍රමයේ හැටියට සංස්කාර මට්ටමේදී ආත්මීය ගතියක් නැති බව බතන්ගෙනමයි දැනගෙනමයි සටනට බහින්නේ. ඒක නිසා භාවනා කරනකොටත් යම් යම් මානසික තත්ත්ව ඉලිපිලා යනවා. එවිසිලා යනවා. එහෙම නැත්නම් ඇද්දලනවා. ඒකට ඇදලා දාන ගතියක් තියෙනවා. ඒකයි මේ බටහිර විද්‍යාවේ තියෙන දෙක විග්‍රහ කරලා බලනකොට හරිම ලස්සන ජනෙල් කවුරුවක් විවෘත වෙනවා. අද මිනිස්සයා කොහෙටද යන්නේ? අද තියෙන සෞඛ්‍ය මානසික සෞඛ්‍ය විද්‍යාව එහෙම නැත්නම් සාමාන්‍ය සෞඛ්‍ය විද්‍යාව මේ ආර්ථිකය මේ දේශපාලනය මේ සමාජ විද්‍යා ධර්ම වැඩ කරන දිහාවට ගිහිල්ලා ඇත්තටම කවදා හෝ එක එක්කෙනෙක් වශයෙන් අපිට අර්ථ සිද්ධිය එක එක්කෙනෙක් වශයෙන් අපිට අත්ත කුසලය මේ මේ ඇතිදී මේකයි කියන එක දැනගන්න පුළුවන් වෙයිද කියන එකට සරුවචනාංශයේ මුල ඉඳලම ඉදිරිපත් කරපු මේ සාර්වභෞම ක්‍රමයක් අපි මේ සාමාන්‍ය ලෝකායත විශේෂ වශයෙන් අපි ඉගෙන ගන්න දේත් අතර බලනකොට මං හිතන්නේ මේක පිළිබඳව යථා අවබෝධයක් ලබන්න සෑහෙන භවනාමය අත්දැකීමක් සහිතව මේකට යන්න වෙනවා. සාධාරණ සැකයක් තියෙනවා. බටහිර ලෝකයේ මේ පැත්තට එන්න පටන් ගත්තට ගෞරව කරන්න පටන් අරගත්තට ඒගොල්ලෝ තාමත් ඒ මුලින් තියෙන්න ඕනේ සති සමාධි දෙක ඒ වගේම කායානුපස්සනා පිළිබඳව පරිචය දක්ෂකම තේරුම් ගන්න තාම පමණයි. ඒගොල්ලෝ හිතනවා පරිේශන මට්ටමින් මේ විදිහට සංස්කාර පිළිබඳව දැනගත්තොත් මේක හදාරන්න පුළුවන් කියලා නෑ. එහෙමනම් වෙන්නේ නෑ. ඒකට අවශ්‍ය මූලික සුදුසුකම් ටික Taman තුලම ඇති කරගෙන ගියොත් මේ සංස්කාර වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ චේතනා වස්සේ මට්ටමටපත් වෙච්ච ගොරෝසු වෙච්ච කර්ම රස කරන්න පුළුවන් ක්‍රියා. කායික ක්‍රියා, වාචසික ක්‍රියා, තහ මානසික ක්‍රියා. නමුත් සංස්කාරයන් හොඳට දැකගෙන එයා වැඩ කරන හැටි දැක්කට පස්සේ තමයි අසංස්කාරික කාය සංඛාර, අසංස්කාරික මනෝ චිත්ත සංඛාර, අසංස්කාරික මනෝ සංඛාර කියන පදවල ගන්න පුළුවන් වෙන්නේ. අපි දැනගෙන අපිට අහු වෙන ක්‍රියාවලියක් උඩින් යන අතර මේ කය හරහාම මේ රුචි අරුචිකම හරහාම මේ පෞරුෂත්වයේ හරහාම මොකද්ද වැඩක් අපින් කෙරෙන්නේ අපින් ගැනෙනවා අපි රූපයක් වශයෙන් පාවිච්චි කරනවා ඒක අසංස්කාරිකව සිද්ධ වෙන්නේ හිතලා මෙහෙවීමකින් නෙවෙයි නමුත් ඒවා කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වශයෙන් ක්‍රියාත්මක වෙනවා ඒක නිසා සසංකාරික කාය සංඛාර අසංස්කාරික කාය සංස්කාර සසංකාරික චිත්ත සංඛාර අසංස්කාරික චිත්ත සංඛාර සසංකාරික වචී සංඛාර සසංකාරික වචී සංඛාර කියන එක වෙන් කර ගන්න බැරි නම් හරි අමාරු වෙනවා මේ ජීවිතය හික්මවා ගැනීම කටයුත්තේදී. ඉතින් හොඳට පල්ලෙහාට භාවනා කරගෙන කරගෙන යනකොට මේ දෙක වෙන් කරගත්ත දවසේ බලනවද පෙනෙනවද කියන එක අහනවද ඇහෙනවද කියන එක අපි මේක කරනවද නැත්නම් අපෙන් කේ වැඩේ කෙරුණද කියන එක අපි ඇත්තටම හිතනවද නැත්නම් හිතෙනවද කියන එක බැලුවොත් භාවනා නොකරන එක නම් සම්පූර්ණ අසරණයි දාසයි බැලයි බය අඩුයි දෙක වෙන් කරගත්ත දවසේ මෙන්න මේ තාක් දුරට මම මේදී බැලුවා මේ ටික මට පෙනුණා මෙච්චරක් මං සැලකිල්ලෙන් ඇහුවා. මුත් මේ ප්‍රතිශය මට ඇහුණා. මම මේක ගඳ බැලුවා මේක මට ගඳ දැනුණා. මේකේ මම රස බැලුවා මට මේ රස දැනුණා. මේ මම අත ගෑවා මේක මට අත ගෑවුණා. මේක මම හිතුවා මේ ගැන හිතුණා කියලා ගත්තොත් අපි හිතනටද විශාල ප්‍රදේශයක් සිද්ධ වෙන්නේ අසංස්කාරිකව. මේක හොඳට කැපිපෙනීම සඳහා නැත්නම් මේක හොඳට හිත්වැද්දීම සඳහා සරුවචනාංශයේ විශේෂ ශල්‍යගාරයක් සකස් කරලා පෙන්නනවා පුළුවන් නම් මොනම දෙයක් අතීතන් නැතුව කරලා මුත්තට මේක දිහා බලන්න ඉන්නේ කියලා. ඒතර කෙරෙන නාඩගම පේන්න පටන් ගන්නවා. එදාට තමයි බය වෙන්නේ. එදාට තමයි අසරණ වෙන්නේ. එදාට තමයි චකිත ඇති වෙන්නේ. එදාට තමයි අසරණකම ඒකාකාරීකම නිදිමත මේ සියල්ලම එන්න පටන් ගන්නවා. ඒ නිසා ਸਰවඥාන්සේ සංස්කාර කියන පදේ දිගේ පමණක්ම කටයුතු කරන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් හදාරන්න පටන් ගත්තොත් උන්වහන්සේ මතක් කරනවා කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වශයෙන් සසංඛාරිකව සිදු දෙන දේවල් නොවෙන්නා වූ පරිසරයකට යන්නේ කොච්චර දුරද කියලා කියනවනම් අරන්නේ ගත වෙලා වාඩි වෙන්නේ කියනවා සචේතනිකව කිසිම ඉරියව්වක් වෙනස් නොකර ඔහේ ඉන්න පුළුවන් ඉරියව්වක. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි ਸਰවඥාන්සේ දකින්නේ චේතනාවකින් තොරව පවත්වන්න පුළුවන් ඉරියව්ව. ඒකට කාය සංස්කාරයක් වශයෙන් අතපය දිග ගන්නවා යනවා එනවා කනවා බොනවා මොනවත් නැතුව මේක බින්දුවට බස්සන්න කියනවා. අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යකාරගත වෙලා නිශීදති පල්ලංකම් ඉඳගෙන ස්වභාවයෙන් වෙන වැඩ කටයුතු වලට වෙන්න දීලා අචේතනිකව වෙන වැඩ කටයුතු වෙන්න දීලා සතිය නැත්නම් අප්‍රමාදය සම්පූර්ණ Tamanට නිකන් හරියට සර්ච් ලයිට් එකක් හයි කරා වගේ ටෝච් එකක් ගහලා බැලුවා වගේ මේක දිහා බලන ඉන්න කියලා පිට කෙනෙක් Taman දිහා බලන ඉන්න හැටියට. ඉතින් බලන ඉන්නකොට ප්‍රධානම වෙන වෙනස තමයි බාහිර රූප ශබ්ද ගන්ධ රස දිගේ රූප හිත පළවෙනි වතාවට ඇතුළට හැරෙනවා. මම යකින්ක කාය මේ පාදස්තලෙන් උඩ කෙස්තලෙන් යට හැම සීමා කරගත්ත මේ ඉඳගෙන ඉන්න පරියන්කය ඇතුළට හිත වැටෙනවයි කියලා කියන්නේ අපි පරිශ්‍රණය පටන් ගත්තා. බලලා කියනවා මේ ශරීරය ඇතුළේ මොනවත්ක්ම නොකර මේක ඇතුළේ ඉඳිල්ල පිටේ කොච්චර කල් අවුරුදු 100ක් ඉන්නට වැඩිය හොඳයි ඇතුළේ ඉන්න එක චිත්තක්ෂණයක් කියලා මම දැන් මෙතන ඉන්න බවට හිත යොදාගෙන ඉන්නේ කියලා. ඉතින් හැබැයි නොකිය කියවෙනවා කිසිම චේතනක මොකුත් කරන්න එපා. කාය සංස්කාර වශයෙන් කාය චේතනා වශයෙන් අතපය හොල්ලන්නත් එපා පහසු කන්ටික හොඳට දෙන්න සම්බාරව හොඳට වාඩි වෙන්න පට්ටලව වාඩි වෙන්න සම්පූර්ණ ලිහිච්ච ස්වරූපෙකින් ඉන්න ඒකල මේක දිහා බලන්න. අන්න එහෙම බලාගෙන ඉන්නකොට ඉස්සල්ලාම හම්බ වෙන අසංස්කාරිකව සිදුවෙන ක්‍රියාවලියක් තමයි මේ ආස්වාද ප්‍රසවාස කියන්නේ. හැබැයි ආස්වාස් ප්‍රස්වාසයේ සසංකාරික පැත්තකුත් තියෙනවා අසංකාරික පැත්තකුත් තියෙනවා. ඒ නිසා අපි හිත යෙදුවේ නැති වුණාට හුස්ම නතර වෙන්නේ. එහෙම නැත්නම් මැරෙන්නේ උන් භාවනා කරන්න කියලා. ඒ නිසා හුස්මේ තියෙනවා ඒ හිතලා කරන්න පුළුවන් ගතියයි නැති ගතිය දෙක. හැබැයි මේ දෙක තියෙන තැනකින් පටන් ගත්තට චේතනාවකින් විරහිතව ඉබේ සිදුවෙන හුස්මට තමයි යන්න ඕනේ. ඇත්තම කියනවා නම් අපි කොච්චර චේතනාපූර්වක දේ සහ චේතනා නැතුව කරන දේ අතර වෙනස හඳුනාගන්න නැද්ද කියනවා නම් නැත්නම් අපි මේකට කොච්චර චකිත බය තියනවාද කියනවා නම් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ බොහෝ දෙනෙක් දකිනවා ස්වභාවික හුස්ම බලන්න ඉස්සලා ආයාස කරනවා. හිතලා හුස්ම ගන්න පෙළඹෙන තරම් භාවනා පිළිවන් තියෙන බය හෝ ගෞරවය හෝ එහෙම නැත්නම් මේක නිකන් යන්න දෙන්න තියෙන චකිතේ නිසා මේ යන්ත්‍රයට නිකන් යන්න දෙන්න තියෙන චකිත නිසා නිකන් හුස්ම වැටෙන්න දෙන්න බෑ. ඉතින් ඉඳගත්තර පස්සේ සමාල්ලාට ඉතින් හුස්ම ගන්න පටන් ගන්න. ඒ කියන්නේ ආනාපාන ප්‍රසිද්ධ වෙන්න හුස්ම ගන්න පටන් ගන්නවා. ඉතින් අර වේගිරි කන්ද හිරව ගතපහමඳුරු ওই දවසට ආපු මිනිස්සුන්ට උපදෙස් දෙනවා. උපදෙස් දෙල කියන දැන් උපාසකම්මල වාඩි වෙන්න. සමබරව කය තියලා සහැල්ලුව ඉඳලා හුස්ම දිහා බලන්න මම ගමනක් යනවා. කරුණා කරලා නයි වගේ පිබින්න යන්න එපයි කියලා කියනවා. මොකද භාවනා කරනවා කියලා කීයෙන් අදින්න පටන් ගන්නවා ඉස්සරහ තියෙන කට්ටිය කොණ්ඩ ගැලවිලා ඉන තරම් හුස්ම ගන්න. මොකද ඒ තරමටම දන්නේ මේ අසංකාරික සසංකාරික ભેදේදී ਸਰවඥාන්සේ අපි ගෙනියන්න හදන්නේ අසංස්කාරික පැත්තට කය වශයෙන්. මේ මේ අධ්‍යයට ගත්තාද මාතෘකාව යටතේ අපිට ඒකට බොහොම ප්‍රායෝගිකව බැස ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හුස්ම අසංස්කාරික වැටෙන හුස්ම මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා දැන ගැනීමට උනන්දුවක් හිතේ ඇති කර ගන්නවා සතියක් එහෙම නැත්නම් වෙන්කොට දැන ගැනීමේ ඥානයක් පහළ කරලා මේ ඥානය යටතේ හුස්මට බෙන්න ගත්තොත් අසංස්කාරික නම් එකයි සිද්ධ වෙන්නේ tempat වෙන එක පමණයි අපි එදිනදා ජීවිතයේදී කරන්නේ සසංකාරික බොහෝ ක්‍රියාවලියන් නිසා අපිට තද්ද බල ඔක්සිජන් අවශ්‍යතාවයක් තියෙනවා හුඟක් වෙලාවට අපේ කය විෂම බරයි චේතනාපූර්වක වැඩ කරනවා එතකොට ගොඩක් හුස්ම ඕනේ අසංස්කාරිකව කයවත් අඩු ගානේ කාය සංස්කාර ඇති කරන්නේ නැතුව යනවනම් මේක තැම්පත් වෙන්න පටන් ගන්නවා මෙන්න මේ තැම්පත් වෙන එක දිහා බලාගෙන ඉන්න එසේ මෙසේ දීරකමක් නෙමෙයි ඕන කරන්නේ එසේ මෙසේ දීරකමක් නෙමෙයි අවශ්‍ය කරන්නේ මෙන්න මේ තැම්පතුව තුළ තේරෙන්න පටන් ගන්නවා සංස්කාර සමතේ කියන එක සංස්කාර සංසිඳ වීම කියන එක. සංස්කාර tempat වීම කියන එක සිදු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම මෙහෙම බණක් කියනකොට අපි විනාඩි 10න් 15න් මේ ටික විස්තර කරාට ඒ මට්ටමට Taman එක යාළු වෙන එක, ඒ මට්ටමට Tamanගේ ආස්වාස් ප්‍රසවාසත් එක්ක යාළු වෙන එක, ඒ මට්ටමට මේ ඊයේ ගත්ත අත්දැකීම අදට පාවිච්චි කරනවා කියන එකට ওই දවසෙන් දෙකේ නෙමෙයි බොහෝ කල් යන්නේ ඉතිසියි. ගියානම් ඉස්සල්ලාම් වෙන්නේ ඒ කාය සංස්කාර සංසිඳිලා Tamande තේරෙන්න පටන් ගන්නවා පණනම් තියෙනවා මැරිලා නැහැ ඉඳ ගිහිල්ලත් නැහැ එහෙම නැත්නම් විසඤ්ඤ වෙලා හෝ කරබල වෙලත් නැහැ හැබැයි කොච්චර උනන්දුවෙන් බැලුවත් හුස්ම දැනෙන්නේ නැහැ හුස්ම ගන්න බවක් දැනගන්න පුළුවන් කමක් නැහැ ඇත්තටම බටහිර ලෝකයේ හිත සමාධිගත වීම මනින්නේ මේ හුස්ම ගන්න දිනු හරහා ඒගොල්ල කරන්නේ යෝගාවචරයට තැම්පත් වෙන්න ඇරලා නාසපුඩු ඉස්සරහට වීදුරු කැල්ලක් අල්ලනවා මිලිමීටර් 3-4ක් විතර පල්ලෙහායි ඒකට ඒක දිගට හුස්ම හුස් කාල වැටෙනවා නම් ඒකේ මීදු පාරක් බැඳෙනවා හුස්ම ගන්න එක සංසිඳනවා නම් නැත්නම් අන්තිමටම ගන්නවා නොගන්නවා කියන තරමට යනවනම් ඒ වීදුරු කැල්ල එහෙම දුමාර බැඳලා ගතිය නැතිනකොට දැනගන්නවා දැන් ඉන්නේ අඩුවම කාය සංස්කාරක ඉන්නේ කියලා මේක තමයි මම කිව්වේ මේ සංස්කාර පිළිබඳ ඉගෙන ගැනීමේ පළවෙනි මූලික අවශ්‍යතාවය තමයි මේ කායික වශයෙන් තියෙන මේ චේතනාත්මක කටයුතු නතර කරලා අසංස්කාරිකව සිදුවෙන හුස්ම හෝ සම්පූර්ණ සංසිඳිලා අපි අර සංස්කාර දැනගන්න අචේතනිකෝ සචේතනිකෝ සවිඥානිකෝ අවිඥානිකෝ අසංස්කාරිකෝ සසංකාරිකෝ යටටට්ටුව දැනගන්නා එක තමයි මේ විපස්සනාවේ ගැඹුරු විපස්සනට බැස ගන්නවා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට කාය සංස්කාර සමතේ කරලා බලාගෙන හිටියොත් ඒ ලැබෙන විවේකයේ තුල චිත්ත සංස්කාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙතනදී යටි බහුවෙන දෙයක් තියෙනවා වචී සංස්කාර කියන වචනේ. වචී සංස්කාර කියලා කියන්නේ ඇත්තටම කාය සංස්කාර කියලා කියන්නේ ඇත්තටම තාක්ෂණික වශයෙන් භාවනා ලෝකේ නම් ආස්වාද ප්‍රසවාස දෙක. වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක නැත්නම් මේ භාවනාවට මානසිකාර්ය යොමු කරන ගතිය. ඉතින් කියනවා කාය සංස්කාර සමතයක් කවදාකවත් වෙන්න බෑ කියලා වචී සංස්කාරිකු සමාන්තරව සිදු නොවි. එනිසා කාය tempත් වේගෙන එනකොට මෙනෙහි කිරීමක් අවශ්‍ය නැතුව යනවා. මානසිකාරයක් අවශ්‍ය නැතුව යනවා. ගිහිල්ලා එහෙමම කායික සහ වාචසික සංස්කාර නතර වුණාට පස්සේ දැන් යෝගාවචරයාගේ හිත චිත්ත සංස්කාර මතුවෙන්න පටන් ගන්නවා. මේ මතුවෙන වෙලාවේදී පැවතිය යුතු බාහිර පරිසරය ගැන කතා කරනවා නම් චිත්ත සංස්කාර නිසින්ින්දේ මතුවෙන්න නම් වගේ මතුවෙන එක තමයි දැක ගන්න නම් මෙතෙන්ද එනකන් ගෙනාවු සතිය අඛණ්ඩ සතියක් එහෙම නැත්නම් වේපුල්ල සතියක් බොහෝමත්ම සක්‍රීය සතියක් අවශ්‍යයි. ඒ වගේම අර වචී සංස්කාර පවා සංසිද්ධ වෙමින් ඇති කරගත්ත මේ සමාධිය හිමම අවශ්‍යයි. ඒ වාගේම ඉඳුරංගේ මේ තින හච්ච මේ චේතනා කාය කියන රූප සංචේතනා සද්ද සංචේතනා ඝාන සංචේතන, ජීවා සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන නැති වෙනවා. ඇයට රූප පෙනිලා හිත චක්කු විඥානයේ බවටපත් වෙලා නීමේ රූපේ මට බලන්න ලැබේවා කියන හැඟීම තියෙනවනම් කවදාකවත් අර චිත්ත සංස්කාර මතුවෙන මට්ටමට ගන්න බෑ. මොකද මේ ඉන්ද්‍රිය මට්ටමේදී චේතනා පහළ වෙනවා මට සද්ද අහන්න ඕනේ, ගඳ බලන්න ඕනේ, රස බලන්න ඕනේ, පහස ලබන්න ඕනේ, හිතන්න ඕනේ කියලා ඒකෙන් අපි අර චිත්ත සංස්කාර මතුවෙන්න තියෙන සූක්ෂම අවස්ථාව ගොරස් කරගන්න. එනිසා මේ වෙලාවේදී යෝගාවචර ගත්ත සමාධිය, ගත්ත සතිය එහෙම තියාගෙන පිටින් එන රූප සහ එහි උපය චක්කු විඤ්ඤාස චක්කු ප්‍රසාදය සම්පූර්ණ බොහොම ඈත දෙයක් දුරස්ත දෙයක් බවට පත් වෙනවා. පත් වෙන්නත් ඕනේ දැනගන්නත් ඕනේ. ඒකම ශබ්ද ඇහුනට සමහරලාට අස්තික වහගෙන හිටියට කන් දෙක වහගෙන ඉන්න බැරි නිසා ශබ්ද ඇහෙනවා. නමුත් යෝගාවචරයට හොඳටම තේරෙනවා අර කාය සංස්කාර සංසිල්ල ඉන්න වෙලාවේ ශබ්ද ඇහුනට කන ඒකට මිහ වෙලා නැහැ. මේ ශබ්දය අහන්න ඕනේ මේ ශබ්ද එපා කියලා ඒ පිළිබඳව තියෙන සමාන වූ ශබ්ද පිළිබඳව කිචි කැවෙන්නේ නැති, කුපිත වෙන්නේ නැති, ආපాతගත වෙන්නේ නැති මානසිකත්වය. ගන්ධ රස දෙකෙන් එන කරදර හුඟක් අඩුයි. කයෙත් මේ වෙනකොට වේදනාව එන්න පටන් ගත්තොත් අත දික් කෙරුවොත් හොඳයි කකුල දික් කෙරුවොත් හොඳයි කියලා මෙහෙම අර දඟලන්න තියෙන ගතිය ආවොත් අර සූක්ෂමව චිත්ත සංස්කාර දැක ගැනීමේ තියෙන අවස්ථාව කැළඹෙන්න පටන් ගන්නවා. මෙතෙන්දි මම අවධාරණය කරලා කියනවා මේ මට්ටමටපත් වුණාට පස්සේ මේක අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා මනෝ සංස්කාර හරි පිහිටවන්න ගියොත් ස්වභාවයෙන් මතුවෙන චිත්ත සංස්කාර වලට බරපතල වැරද්දක් සිද්ධ වෙනවා. නිසා මනසවත් මෙහි විය යුතු නැහැ. තියෙන දේ මතුවෙන දෙන එකයි කරන්නේ. මේක සාමාන්‍ය ඔය ආයුර්වේද ක්‍රමයේද පාවිච්චි කරන වචනයක් තමයි මේ පිස්සු බල්ලෝ කාලා ගියාම අලු පූර්ල එහෙම නැත්නම් අලු කෙහෙල් ගෙඩි අලු කෙහෙල් අල ඒව මේවා කවලා පිස්සු ඇද්දලනවා. පිස්සු අපව ගන්නවා. බෙදා බෙදා ඉස්සරහට පිස්සු ඇද්දලනවායි කියලා කියනවා. ඇතුලේ තියෙන විෂ බීජය ක්‍රියාවත් වෙන්න හදන. ඒකට ඒ වෙලාවට ඒ ඒ පිසිබලු කාපු මිනිස්සයා බල්ලෙක් වගේ බුරන්න පටන් ගන්නවා, වතුරට බය වෙනවා, දඟලන්න පටන් ගන්නවා. ඒ අර විෂ බීජ අවශ්‍යකත්වෙ නැත්නම් ඒකට වෙදකම් කරන්න බෑ. ඒ වගේ තමයි මෙතනදී මේ චිත්ත සංස්කාර අවශ්‍ය ගැනීම සඳහා ඊට වැඩිය ගොරෝසු ශබ්ද සංචේතන රූප සංචේතන ශබ්ද සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන පොට්ටබ්බ සංචේතන ධම්ම සංචේතන ප්‍රයෝගයෙන් අයින් කරනවා ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ වගේ රූප සංචේතන වෙනුවට මනෝ රූප පහළ වෙනවා. ඇහැට රූප පේන්නේ නැහැ. කනට ශබ්ද බාහිරේ ප්‍රකෘති ශබ්ද වෙනුවට ඇතුලෙන් යම් යම් ශබ්ද ඇහෙනා වගේ ශබ්ද වගේක් එන්න පටන් ගන්නවා. කලාතුරකින් වාර්තා වෙලා තිනවා ගන්ධ සහ රසත් භාවනාවේ මත වෙන්න පුළුවන්. පොට්ටබ්බ වශයෙන් කය සහැල්ලු ගති, නලියන ගති, පසුවීමට සාපේක්ෂ නැති යම් යම් චලන එන්න පටන් ගන්නවා. හිතේ සමාත අතීත දේවල් මතක් වෙන්න පටන් ගන්නවා අනාගතයට යනවා අනුන්ගේ හිත් කියව ගන්න පුළුවන් වෙනවා පෙර ජීවිතෝ ಜಾති දකින්න හදනවා ඉස්සරහට යන්න හදන මේ විදිහට සංචේතනත් එනවා මේ එන දේවල් හිතලා කිරුවේ නැති වුණාට මේ චිත්ත සංස්කාර දැක් ගැනීමට බාධා නිසා සර්වචන්නාංශයේ යෝගාවචරයට කියලා දෙනවා යම් රූපයක් මේ ඊටාම සියුම් වැඩක් කරගෙන යනකොට බාධාකාරී විදිහට චිත්ත රූපේ එනවනම් ඒ චිත්ත රූපේ මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒකත් එක්ක ගනුදෙනු කිරීමට කරණතර කරන්නේ. ඒකෙම සද්ද ඇහෙනවනම් ඒ සද්දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා ඒව ඒකට අයිතිවාසිකම් ගැනද බැහැර වෙන්නේ. යෝගෙම ගන්ධ රස පහස හිතවිලි එනවා නම් ඒ ඇත්තටම තමන්ගේම දරුවෝ වගේ, තමන්ගේම නිර්මාණ වගේ, තමන්ගේම හිත ඇතුළෙන් එන දේවල් වගේ පේන නිසා ගොඩක් ලබැඳියාවක් එන්න පටන් ගන්නවා. ආවොත් වෙන්නේ මොකද්ද? අර චිත්ත සංස්කාර දැක්කන් ඉතින අවස්ථාවක් නැති වෙන නිසා ඊ타ත්ම ප්‍රවේශමේ ඊ타ත්ම වෙන්කොටලා හඳුනාගෙන මේ එන්න පුළුවන් දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා පිළිපදින්න නම් ඒ යෝගාවචරයේ භාවනා භාවනා කරන්නේ නිවන සඳහාමයි කියන මේ අදිෂ්ඨානය අවශ්‍යයි. එහෙම නැතුව යෝගාවචරය මැජික් බලන්න භාවනා කරනවා නම් වෙන වෙන රෝගසෝ කරන භාවනා කරනවා නම් එහෙම නැත්නම් වෙන මේ ඉර්ධිපර පහත්යල සඳහා භාවනා කරන මෙතන අනිවාර්යයෙන්ම අහුවෙනවා. මේ එන හැම එකක්ම හිතනවා මට මේ මියගේ ඉෂ්ට දේවතාවෙක් ඇවිල්ලා මට දෙන දේවල් එනනම් මට සුවිශේෂී අභිඥා බල පහළ වෙලයි කියලා නානා ආකාර කටමැද දොරවන්න පටන් ගන්නවා. නමුත් සරුවචන් වහන්සේ කිසියම් වර්ග ભેදකින් තොරව සඳහන් කරනවා මේ වෙලාවේදී ඒ විදිහට දේවල් මතු වෙනවා සාධාරණයි ඒක ඇත්තටම රෝගසුව වීම. මේ මතු වෙන සියල්ලම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා ඒක බැහැර කළොත් සෑහෙන වෙලාවක් මේ චිත්ත සංස්කාරවලට විඤ්ඤා වේදනා සංඥාවලට ඇතුලේ තියෙන වේදනා සංඥාවලට මතුවෙන්න ඉඩ තියෙනවා. මේ මතුවෙන කිසිම දෙයක් සංස්කරණය නොකර මේ කිසිම දෙයක් ගෙත්තන් නොකර මේ කිසිම දෙයක් මගේ කියා ගන්න නැතුව ඉන්න එක තමයි මේ චිත්ත සංකාර පරිසංවේදී නැත්නම් චිත්ත පස්සම්බයං චිත්ත සංකාරං කියලා කියන්නේ. ඒ වෙලාවට මේ යම් යම් වේදනා කයේ මතුවෙනවා යම් හැඳිනීම් සංඥා මතුවෙනවා. ඒ මතුවෙන දේවල් මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ඒ අහ කන දේවල් සංස්කරණය කරගත්ත වෙනවා. සකස් කරගත්ත වෙනවා. තමන්ගේ මනසට දාගත්ත වෙනවා. තමන් බඟ කියන්න වෙනවා. අන්න එහෙම නොකර සිටීමේ හැකියාව සද්දේ <clears throat> බල සම්බන්ධයක් තියෙනවා. භාවනා කරන එක්කනා නිවන මැද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒක නැත්තම් නිවන නෙවෙයි නම් ලාමක දෙයක් නම් එහෙම නැත්තම් ඒ මනුස්සයා මානසික දුර්වලතාවයක් තියෙන කෙනෙක් නම් නැත්තම් විශේෂයෙන්ම සීලේ දුර්වලකම් තියෙනවනම් මෙතනදී පුදුමාකාර මේ හැලහැප්පිලි පතයෙන් විතර විසිකිරීම নানা ආකාර කම්පන චංචල වෙන්න පටන් ගන්නවා. එනිසා මෙතෙන්ට යනකොට තුනක් අවශ්‍යයි. එක සීලය පිළිබඳව Tamanට ඊට වැඩිය අද හොඳයි කියන සීලයේ අදි සීලයට යන ගතිය තහවුරු දෙක මානසික වශයෙන් මධ්‍යස්ත මානසික හැඟීමක් තියෙන තදවර හීනමාන හෝ අදිමාන වලින් පෙළෙන කෙනෙකුට යන්න බෑ. තුන මගේ මේ සම්පූර්ණ ප්‍රයත්නයේ හුදු ලෞකික කාමුකාසාවක් සඳහා නෙවෙයි මේ නෛර්යානික ශීෂත් ධර්මයේ තියෙන අවසාන ඵලය විමුක්තිය සඳහාමයි කියන එක නැවත නැවත නැවත නැවත සුද්ධ වෙන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් මට මතකයි එක දවසක් ඒ සූත්‍රයක් අපි කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා පෙන්නවා. ඊකට කියනවා චිත්තහත් චිත්තහත්ති සාරිපුත්ත හත්ති සාරිපුත්ත චිත්තහත්ති සාරිපුත්ත කියන සූත්‍රය අන්න ඒකෙදී සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ විදිහට හොඳටම කාය සංස්කාර සංසිද්ධෝලා පේන නිමිත්තක් නැහැ අනිමිත්තෙහිම අනිමිත්තෙහිම හිත පවත්තන එක කළ යුතුයි කියලා දැනගෙන ඒ අනිමිත්ත සමාධියට ගිහාම බුදු වුණා වගේ හිතෙනවා එක්ක සෝවාන් වුණා වගේ හිතෙනවා ඒ වෙලාවේ ඉන්න වෙලාවේදී ඊට පස්සේ කටමැද දොඩ වුණා ඉතින් මේ චිත්තාර්ථ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පිළිබඳ ගෝලෙක් ඇවිල්ලා කච්චායන ආම්තු හරි වෙන්නේ නැති නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේ ගාට ඇවිල්ලා කියනවා අපේ චිත්තහත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අන්තිම දක්ෂයි මේ අනිමිත්ත සමාධිය පවා ඉඳ දක්ෂයි මේ මේ ಗುಣ තියෙනවා කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මට මතක නෑ හරියට නම කවුද කියලා කියනවා කවදා හරි බලපං චිත්තහත් සාරිපුත්තු සිවුරු වරිනවා. ජර්මනුෂයා කියනවා ඒක කටකහනකට කියන කතාවක් මේ මිනිස්සු අපි ඔක්කොටම මේ භාවනාවේ හොඳයි කොහොමද සිවුරු අරින්නේ කියලා. ටික දවසක් ගියාම ඇත්තටම චිත්තහත් ධර්මතු සිවුරු අරිනවා. එතකොට ඇවිල්ලා අහනවා මේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තාම එහෙම පෙර වාක්‍යයක් කියවක දේවතුප සංහාරයක් නිසා කිව්වද හිත දැකලා කිව්වද කොහොම නෑ නෑ ඔක්කොම දැකලා තමයි මං කිව්වේ දැන් හරිනේ කියලා. එදා සිවුරු අරිනවා. ඊට පස්සේ මේ මිනිස්සයා අපේ වාසනාවට සර්වඥාන්සේකට. ජීවිත සර්වඥාන්ස කියන ස්වාමීන් වහන්සේ මම ගුරුවරයෙක් වශයෙන් තියාහිට ජිත්තත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මේ කියන විතර හොඳට කාය සංස්කාර සංසිඳවන්න පුළුවන්. නිමිත්තක් නැතුව. ඒ කියන්නේ අනපානෙත් නැහැ. අනිමිත්ත සමාධිය හොඳට ඉන්න පුළුවන්. ඉතින් ඒක මම ගුරුන්වහන්සේගේ ගුණයක් වශයෙන් කියනකොට මෙන්න මේ ස්වාමින් වහන්සේ කච්ච කොට්ටිත ස්වාමින් වහන්සේ හරි ආනන්ද සංසාරි කිව්ව සංස සිවුරු හරි කියලා මට ඒ වෙලාව හරියට අදාහ ගන්නත් බැරි වුණා. නමුත් ඇත්තටම සංස චිත්තත් සාරිපුත්‍ර සිවුරු හරියයි කියලා. බුදුන්සේ කියන කවදා හරි බලපං ඕක ආයෙ සිවුරු දානවා කියලා. ඇත්තටමයි ටික දවසකින් සිවුරු දානවා. දාලා හරියට උපදේශ ලැබුවට පස්සේ rahat. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා <clears throat> මේ වගේ අනිමිත්ත සමාධියකට හිත දියුණු කරපු මිනිසයා රාජ රාජාමාත්‍ය තිත්‍ය තිත්‍ය මේ ශ්‍රාවක මිනිස්සු බොහෝසේ ඇසුරු කරන්න ගත්තොත් එයා අනිවාර්යයෙන්ම පිරිනමයි කියලා. මෙච්චර ලස්සන සමාජයකට ඇවිල්ලා Taman නැවත නැවතත් ඒ වගේ කෙලස් පරිත පුද්ගලයන්ගේ ඇසුරේ තියෙන භයානකකම ඒ කියන්නේ තුවාලේ විවෘත කරාට පස්සේ වනමුකේ පෑදුවාට පස්සේ විස බීජ අත ගන්න ගියොත් වනමුකේ පාදන්න ඉස්සලට වැඩිය තද්ද බල ආසාදනයකට වැටෙනවා. ඒ නිසා මෙවැනි සමාධියට ගිය කෙනා ඒ සමාධියට අනුග්‍රහ පිණිස ඒ වෙලාවට පහළ වෙන චිත්ත රූප වේවා, ශබ්ද වේවා, ගන්ධ වේවා, රස වේවා, පහස වේවා, හිතවිලි වේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා <clears throat> භාවනා මනසිකාරය පවත්වනවා වගේම ඒ <clears throat> චිත්ත tattve දිගට පවත්වා ගැනීම සඳහා ඇසුරු කරන ආහාර පුද්ගලයෝ විවේකය සපයලා දුන්නේ නැත්නම් අනුග්‍රහ කළේ නැත්තම් මෙන්න මේ වගේ විලෝපන වලට යන්න ඉඩ ඉතින් මේක ගිහි පිරිසට භාවනා කරනකොට මේ අවශ්‍ය සප්පාය ආහාර ඇසුරු කරන අය දිනචරියාව මේක Taman කළ යුත්තක්ද එනතක ධර්මයෙන් කර දෙන්නක්ද කියලා බැලුවොත් දෙකටම ඌ කියන්නේ තවත් විදිහකට මේක කිය හැකි යම් කිසි කෙනෙක් මේ සංස්කාර පිළිබඳව දැනගෙන කාය සංස්කාර සංසිඳලා මේ කියන අනිමිත්ත චේතෝ විමුක්තිය. අනිමි ඇත්තම අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ මේක උත්කෘෂ්ඨම தත්ත්වය. නමුත් මෙතන අරමුණක් නැතිව නමුත් සති සමාධියේ පැවැත්මේ දක්ෂතාවයේ තියෙද්දී ඒ පුද්ගලයා මෙවැනි සමාධියක් ඇති කෙනෙකුට අවශ්‍ය කරන පසුබිම සප්පාය කරුණෝ අනුග්‍රහ පිළිබඳ නොදැනුවත්ව මේකට අර ගොරෝසු තායටම සලකන්න පටන් අරගත්තොත් හරි <coughs> විලෝපන තත්වයට යන්න ඉඩ තියෙන නිසා පුළුවන් තරම් සැලකිලිමත් වෙන්න මම දැන් ඉන්නේ හොඳ තැනක මට වඩා හොඳ තැනකට යන්න අවස්ථාව ලැබුණොත් හිටු කර කර ඉන්න එපා. කොහොමුණත් මම හොඳින් ඉන්නේ වඩා හොඳ නැති උනත් කමක් නැහැ කියලා කියනවායි කියන්නේ මේ වගේ සූක්ෂම සියුම් සමාජයකට කරන නිග්‍රහයක් වෙනවා. කෙරෙන් නොසලකිල්ලක් වෙනවා. නිසා එයා දැනගන්න ඕන මට එක සැරේ මේ පිම්ම පණින්න බෑ. මුත් ටික ටික ටික ටික අසප්පය ආහාර, අසප්පය මිත්‍රාශ්‍රය, අසප්පාර ධර්ම ඇසීම, දේවල් කිරීම පුළුවාතරම් අඩු කර කර අඩු කර කර යම් ආකාරයකට මේ අනිමිත්ත චේතෝ විමුක්තිය දිනු පවුණු වෙනවනම් ප්‍රමාණ වශයෙන් සහ ගුණාත්මක වශයෙන් දිනු පවුණු වෙනවනම් ඒකට තමන්ගේ ආහාර විහාර මනෝ ව්‍යාපාර තුන සකස් කරගන්න උදව් කරන්නේ නැත්නම් එයාට මේ ජීවිතේම ආධිනව විඳින්න වෙනවා. මේ බරපතල හානියක් කරන්නේ ඒ වුණාට ගුරුසු කෙලස් තියෙන කාලය වලට වැඩිය තමයි තේරෙන්න පටන් ගන්නවා මේ වැඩේ මේ වෙලාවේ මම නොකරපු නිසා තමයි මට මේ කරදරේ තියෙන්නේ කියලා. ඒ නිසා එතනදී මේ සංස්කාරවල ගැඹුරුම මට්ටම හදාරනකොට එnde ende ende ende පසුබිම தত্ত্ব ගැළපෙන සප්පාය කරුණට හදලා දෙන්නේ. ඇත්තටම බැලුවොත් වෙන්නේ අපිට හොඳ தত্ত্ব පිළිබඳ යෝජනා ගොඩාක් එනවා. ඉනේන අවස්ථාවල් අපි තර්කය යටපත් කරලා දැන් ඔක පස්සෙත් කරගන්න පුළුවන් මෙහෙම ඉඳලා මට පුළුවන් වුණා නම් මේ මේ අනිමිත්‍ය தත්වයට යන්න මට ඕක පාවිච්චි කරන්න පුළුවන් මට ඕක දිනු කරන්නත් පුළුවන් කියලා අපි සමාජයට මේක අඩු තක්ෂේකෝ අඩු තක්ෂේරුවකට අඩු ලංශුවකට දාලා කටයුතු කරන්න පටන් අරගත්තොත් නුබෝ කාලයකින් ඒ දිය යුතු අනුග්‍රහය නොදීම නිසා කරදරයටපත් වෙනවා ඒ නිසා මේ වෙලාවේදී මේ සංස්කාරවල තියෙන අසංස්කාරික සසංකාරික தත්ත්ව දැකලා පුළුවන් තරම් සසංකාරික විනිශ්චය කරන්න වෙන සචේතනිකව විනිශ්චය කරන්න වෙන සවිඥානිකව විනිශ්චය කරන්න වෙන අවස්ථාවල් පුළුවන් තරම් බහැර කරන්න. ස්වභාවයෙන් වෙන විනිශ්චය වලට ස්වභාවයේ තියෙන ගලණයට තතතාවයට එහෙව් බවට ඉඩ තියලා Taman පුළුවන් තරම් ප්‍රධාන ප්‍රවාහයෙන් අයින් වෙලා නොකර බැරි ටික කරලා පුළුවන් තරම් අර ඇති කරගත්ත අනිමිත්‍ය తত্ত্বය නැත්නම් කාය සංස්කාරයගේ සංසිඳීමට අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට දෙවියන් වහන්සේගේ උදව් ඉල්ලන්නත් එපා, බුදුන් වහන්සේගේ උදව් ඉල්ලන්නත් එපා, ගුරු හාමුදුරන්ගේ උදව් ඉල්ලන්නත් එපා, කරදර කරන අයට බනින්න යන්නත් එපා. ඒකට අඩු ගානේ මී මේ උකුණෙක්ගේ මොලේ තරම්වත් මොලයක් තියෙනවා. හම්බෙන අවස්ථාවේදී ඊගාව පියවර තියාගන්න ඒක ਸਰවඥාන්සි කියන්නේ තමයි රකින්න සීලයක් තියෙනවා නම් ඒක අදි සීලයක් වඩපත් කරන්න තියෙන අවස්ථා හැම වෙලාවෙම සලකා බලමින් ඉන්නේ කියන. තමන් යම් චිත්ත භාවනාවක් කරනවා නම් ඒ චිත්ත භාවනාව ලැබෙන සමාධිය තව දියුණු වීම සඳහා අදි චිත්ත භාවනාව නිතරම සලකා බලන්න ඒක යම් ප්‍රඥා මට්ටමක් තියෙනවා නම් ප්‍රඥා භාවනාව විපස්සනා භාවනා කරන එක අදි ප්‍රඥා භාවනාවක් බවට පත්වීමට දිය යුතු අනුග්‍රහ පුළුවන් තරම් දෙන්නේ කියලා. ඒකට දෙවන්නේක් වගේ කියන්නේ නැහැ. ඉතින් එහෙම ගිහිල්ලා යම් කිසි වෙලාවක Tamanට ඒ භාවනා කරනකොට මතුවෙන වේදනා සහ සංඥා සචේතනිකව නෙවෙයි මතුවෙන්නේ මෙවුවා පෙර ගෙනන ලද කර්ම වේග අනුව මතුවෙනවා අබ්බැහි අනුව මතුවෙනවා පෞරුෂත්ව ලක්ෂණ අනුව මතුවෙනවා. Taman බොහෝම ආශාවෙන් අරගෙන ගිය රුචි අරුචිකම් අනුව මතුවෙනවා කියලා දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. හිස් ඉඩම දුන්නාට පස්සේ ඒකේ මේ මතුවෙන සංසිද්ධි Tamange චේතනාත්මක යදවුමක් නැති වෙලාවක මේ මතුවෙන සංසිද්ධි සිද්ධ වෙන්නේ ආශය අනුශේ ධර්ම නිසා කර්ම වේග නිසා අන්නේ කර්ම වේග ආශයනුසී ධර්ම රුචර්චකං පෞරුෂත්වය කියලා කියන්නේ ඇත්ත වශයෙන් මේ මමයාගේ ඇටසැකිල්ල. මමයා කියන්නේ කවුද? එයා කොහොමද අපිව මෙහෙවන්නේ? නින්දිතිත් අපිව මෙහෙවනවා, රූපයක් බලන අවස්ථාවක් පාසා මෙහෙවනවා, රහද්‍යක් අහන අවස්ථාවක් පාසා මෙහෙවනවා. මේක මොන දෙයක් සාක්ෂාත් කරගන්න මොන න්‍යාය ධර්මයක් අනුව මොන වැඩසටහනක් අනුව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න මේ මට්ටමේදීව වෙන්න ඇරලා අනුන්ගේ දෙයක් වගේ බලාගෙන හිටියොත් මේ මනුස්සයාට කවදාකවත් මං හිතන්නේ පුළුවන් වෙයි කියලා තව කාට දැඟිල්ලක් දික් කළා උඹ හොරයි කියන්න පුළුවන් වෙයි කියලා. උඹ බොරුකාරයෙක් කියලා කියන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ හොරක මේ මනුස්සයා කරන්නේ මේ පරිසර සාධකේ ආවට පස්සේ මනුස්සයෙක් කරනවා වෙනම නොකරන්නේ. ඒ සතුන් මැරීම හෝ අපරාධේ එතෙන්ටපත් වුණාට පස්සේ චේතනාව ඒක කරනවා. අපි මේ මනුස්සයා පස්සේ මට දඬුවම නියම කළා මරලා දානවා. බොරු කිව්වයි කියලා කසපාර 32ක් දෙනවා. කාටද මේකෙන් මගතුවක් වෙන්නේ? එනිසා එතෙන්ට යනකම් Tamange සංස්කාර වල යටසට්ටුව සංස්කාර වල සර්කිට් එක නැත්නම් සංස්කාර වැඩ කරන වැඩ පිළිවෙල දකිනකොට හරීම බයක් ඇති වෙනවා කාට හරි චෝදනාවක් කරන්න. මගෙත් මෙච්චර මහන්සිලා සිල් ලකින සමාධිය වඩන ප්‍රඥාව වඩන මගෙත් මේ න්‍යායපත්‍රේ කාටද ඕන විදිහට නම් වැඩ කරන්නේ. එතෙන් ආවට පස්සේ මටත් බැරි නම් ඒ දේ ක්‍රියාත්මක නොකර ඉන්න මේ මුළු යන්ත්‍රෙම හැදලා තියෙන කර්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අවශ්‍යතාවය නැතුණාට පස්සේ කැමති නම් නැතුණත් ඒක වෙනවා. එහෙමනම් භාවනා නොකරනේ සීල සමාධි නැති මිත්‍යා දෘෂ්ටික ඉන්සන් තීරි සංසතේ ඒ කරන කටයුතු දිහා බලලා අපිට පුළුවන් මේක හරි වැරදි හොඳ නරක මෙහර දඬුවම් කළ යුතුයි කොහෙන්ද අපිට හම් වෙන්නේ විධායක ශක්තිය? විධායක බලයක් තමන්ගේ පද්ධතිය දිහා බලනකොටත් මෙහෙමනම් අනුන් බලනකොට කොහොමද කියලා හරි සංවේගයක් පහළ වෙන්න පටන් අර ගන්නවා ඒ සංවේගය පහළ නොකර බෑ. තමන්ගේ තියෙන සමාජ තත්ත්වයේදී තමන්ගේ තියෙන මේ යම් යම් තත්ත්වවලදී පරිපාලන නීති අනුව ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඉතින් ක්‍රියාත්මක කරනකොට මේ මිනිස්සයා මේ සංස්කාර පිළිබඳව හොඳ දැනීමක් තියෙනවා නම් ක්‍රියා කරන ආකාරයට ਸਰවචනංශ කියන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා. සාමීචි පන්න කියලා. සාමීචි පටිපන්න කියලා. අරණ ප්‍රතිපදාව කියලා. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. ඕන කෙනෙක් ඕන තීන්දුවක් කරන කටයුතු කරපු දෙන් තමන් නෙවෙයි ඒකට අහු වෙන්නේ. ඒ ඇත්තවිල්ල මගෙන් අහනවා. මම මේක කරන්න හදනවා කමක් නැද්ද කියලා. මම මේක කරන්නද එපාද කියලා. ඒකට එක දෙයයි කරන්න පුළුවන් වෙන්නේ කරන දෙයට මම විරුද්ධ නැහැ කියයි. මේකට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදා නැත්නම් අපන්නක ප්‍රතිපදා කියලා. එතන සාමීච ප්‍රතිපන්න වෙන්න කියනවා. මෙතන අපි 25ක් එකතු වුණා. මේ 25 30ම යමක් කියනවනම් කර යුතුයි කියලා. මට විරුද්ධ වුණත් මගේ අදහසට නැති එකඟ නොවුණත් නෑ මම විරුද්ධ නැහැ කියලා නිකන් ඉන්න එකයි කියන්නේ. එතන අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ රණ කියන්නේ රණ්ඩුව ප්‍රතික්‍රියාව ගැටුම අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ ප්‍රතික්‍රියා නොකර ගැටුමක් ඇති කරගන්නේ නැතුව සිද්ධියට යන්න අරිනවා කර්මයක් රැස් වෙන්න දෙන්නේ නැතුව සංස්කරණයක් ඇති කරන්නේ නැතුව ගෙත්තම් බන්නම් කරන්නේ නැතුව හැඩගස්සන්නේ නැතුව තමන්ගෙන් ඒකට තියෙන සම්බන්ධ වෙන්න ප්‍රමාණය මෑච් කරගෙන සිද්ධිය සම්පූර්ණ අවදී මේ මේ ප්‍රතිපදාව දන්නේ නැතුව එදින්දා ජීවිතයේදී මේ ගැළවිඥාව දන්නේ නැතුව භාවනා කරගෙන ගියාට මෙතනදී මේ සාමාන්‍ය බුද්ධිය මේකේ නාව අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව සාමීච ප්‍රතිපන්න ගතිය කිලින්ම සම්බන්ධ වෙනවා එතකොට තමයි මේ ජන විඥානය කියන විශාල පුළුල් තිරේට මේ පුද්ගලයාගේ ඒ භවනාවේ ජීවුණු අවස්ථාව සම්බන්ධ වෙයි. එතකන් යන්නේ මේක පුද්ගලික මට්ටමේ. යම් කිසි දවසක ඒ කාය සංස්කාරස් අනිසිඳුවගෙන චිත්ත සංඛාර නැත්නම් මනෝ සංඛාර කියලා කියනවා. ඒව මතු වෙනකොට ඒවට විරුද්ධ නොවි ප්‍රතික්‍රියා නොකර ගැටුමක් ඇති නොකර ඒ වගේ සාමීච්‍ය තේරුම් අරගන්න කටයුතු කරන්න ASCII බාහිර ලෝකයක් එක්කත් අවිරුද්ධව අරණව සාමීචි ප්‍රතිපන්නව ගත කෙරුවොත් පේනවා දෙකම එකයි. මේකේ සුද්ධ මට්ටමේ සිද්ධ වෙනවා අර්ග විශාල මට්ටමේ සිද්ධ වෙනවා දෙකේ තියෙන පුදුමාකාර සමානකමක් තියෙනවා. ඒකට පුද්ගල ભેදයක් නෑ. මේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවා නෙවෙයි. ස්ත්‍රී පුරුෂ නෙවෙයි. පැවිදි උපවිදි නෙවෙයි. කවුරු දිහා බැලුවත් බුදුජාණන් වහන්සේ අපිට දීලා තියෙන උපක්‍රමයක් හොයලා සිද්ධි බහුල ලෝකයේ විෂම ලෝකයේ සමහිත පවත්තනවා නම් අපි මොන જાති දඟලුවත් වෙන්න තියෙන්න වෙනවා. සමහර නරක දෙයක් වෙන්නේ. ඉතින් ඒකට කියන්න බලන්න බල දැකලායි කිව්වේ නැද්ද කියලා. ඔහොම නෙවෙයි එයාගේ මම්මා තාත්තා කිව්වත් අහන්න නැති යුගයක් මේකේ තියෙන්නේ. එලා එකයි කරන්න පුළුවන් තමන්ගේ චිත්තසංතානය බේරගන්න එක විතරයි. බුදුහාමර කියනවා දහහක් මිනිසු දිනනට වැඩිය මේ තමන්ගේ එක චිත්තසංතානයේ ඒ චිත්තක්ෂණයේ කර්ම රැස් නොකර, චේතනා රැස් නොකර මේ ඇති தත්ත්වේ සංස්කරණය නොකර බේරෙන්න පුළුවන් නම් දහහක් දිනනට වැඩිය වටිනවා. ඒක භයානක දෙයක් සිද්ධ වෙනවා. භාවනා ජීවිතේ භයානක සිද්ධ වෙනවා මොකද? භාවනා කරන තැන ගැම්ම නැතුව යනවා. අපිට යමක් කරන්න ගැම්මක් ඕනේ, මොටිවේෂන් එකක් ඕනේ, තල්ලුවක් ඕනේනේ. දැන් එනේන දේට තමන් අවිරුද්ධ වෙනකොට එනේන දේට තමන් සාමීචිපටිපන්න වෙනකොට එනේන දේට තමන් අරණ ප්‍රතිපදාවට දානකොට ඒ පුද්ගලයාට ඔප්පු කරලා පෙන්නන්න තීසීස් එකක් නැහැ. ඔප්පු කරලා පෙන්නන්න මොකක්වත් අදහසක් නැහැ. ඒකට නම් කොහෙන්ද ගැම්ම එන්නේ? කොහෙන්ද ඉදිරියට යන්න මේ නිර්මාණශීලීත්වය ප්‍රගතිය එන්නේ? මෙතෙන්ද එනකන් ගෙන ආපු ගැම්ම නිසා කරගෙන යනවා මිසක්කා මොනම දෙයක් ලබා ගන්නවක්වත් මොනම ඥානයක් ලබන්නවක්වත් සෝවාන් වෙන්නවත් ඥාන ලබන්නවත් අභිඥා ලබන්නවත් නෙවෙයි මේ වැඩේ කරන්නේ ඇති හැටිය දැක ගන්නයි මේ ඇති හැටිය දැක ගන්නලදී මට අසවල් ඥානෙ ලබන්න ඕනේ අසවල් ධ්‍යානෙ ලබන්න ඕනේ අසවල් අභිඥාව ලබන්න ඕනේ මේ සේර්ම සංස්කාරය අද්දුතරමින් සරුවච්චන්සේ සඳහන් කර තිනවා මහන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය කියලා. මා විසින් සංස්කරණය කරන ලද ඉදිරිපත් කරන ලද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කරණයක් මේක තමයි මට පේන අඩුම සංස්කාරය නිසා ගොරෝසු සංස්කාර අයින් කරන්න මම මේ සියුම් සංස්කාරය උඹලට දෙනවා. ඒ සියුම් සංස්කාරය ආවට පස්සේ ඒකෙම තියෙන යාන්ත්‍රණයක් ඒකත් ඒක විසින් අයින් කරලා දාන තැනක් අන්න එදාට සංස්කාරයන්ගෙන් තොර වෙච්ච විසංඛාරගත හිතක් සකස් කිරීම වලින් තොර අරහැදීම් වලින් තොර දැඟලීම් වලින් තොර හිතක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් මේක මොනම ආගමකටවත් ගැලපෙන්නේ නැහැ. මේ ටික තේරුම් ගත්තේ නැත්නම් මේ විපස්සනා භාවනාවේ ගමනකුත් නැහැ. ඉතින් මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ස්වාමින් වහන්සේලා නිවන් දැකලා පස්සේ ඒ ශාසනික කටයුතු කරනකොට මොන ගැම්මෙන්ද මොන ජවයෙන්ද ඒ කටයුතු කරේ කියලා බලන්න යනකොට හරි අමාරුයි හිතාගන්න මේ දිවා රාත්‍රී නොබලා දවසට පැය 18 19 එක දිගටම වැඩ කරගෙන ගිහිල්ලා තියෙන්නේ ධර්මතාවයක් මිස තතතාවයක් මිස ඒක ස්වභාවය මිස එතන පුද්ගල මෙහෙයුමක් තියෙනවා. තියෙනවා නම් කැතයි. තියෙනවා නම් තුච්චයි. තියෙනවා නම් නිහිනයි. කියනවනම් බොළඳයි. නී බැලයි. 16යි. ඒ නිසා මේ වැඩේ කාය සංස්කාර සංසිඳුලා ඒක දිහා බලනකොට මේක දිහා බලාගෙන නිකන් ඉන්න බැරිකම නිකම්ම සංස්කරණය වෙන ගතිය දිහා බලනකොට හොඳටම අර්ථකථනයක් එනවා මේ අසංස්කාරික කාය සංඛාර අසංස්කාරික වචී සංඛාර අසංස්කාරික මනෝ සංස්කාර කියලා අපිව රූකඩයක් වශයෙන් පාවිච්චි වෙලා කෙරෙන වැඩ වර්ගයක් තියෙනවා. මේ වැඩ දැක දැක දන දන වෙන්න දීමෙන්මයි ගෙවම් කරන්න පුළුවන්. කර්ම ගෙවීමක් වෙනවා. අපි අකමැති වුණත් අපි අතින් යම් යම් අඩුපාඩු සිද්ධ වෙනවා. දන්නවනම් යන්තරේ, දන්නවනම් මන්තරේ මේ දේ දිහා බලලා මේක මම කරපු දෙයක්ද නැත්නම් මට වෙච්ච දෙයක්ද කියලා තේරුම් කරගන්න. මේ වචනේ මම කිව්වද නැත්නම් ඒ වෙලාව මගේ තින් කියුණාද? එහෙම නැත්නම් මේ දේ මම මට අත ගෑවුණාද නැත්නම් මං අත ගෑවද? මම මේක හිතුවද මට හිතුණාද කියලා දැනගන්න ඉතින් සතිය සාක්ෂියක් වශයෙන් හිටින්නේ. හොඳට හොයලා බලන්න. භාවනා හොඳට දිනුනාට පස්සේ 98කටත් වැඩි ප්‍රදේශයක් අසංස්කාරිකයි. නමුත් ඒව මම කියාගත්තොත් ඒ සියලු අසංස්කාරික දේවල්ට පශ්චාත්තාපේ අපි වග වෙනවා. කෙරණ ටිකක් තියෙනවා. සංස්කාර සහිතව කරන ටිකක් තියෙන එක ඉතාම සුළු ප්‍රදේශයක් බොහෝ දේවල් Taman තුල සිද්ධ වෙන දේවල් තියෙන්නේ මේ සෑම දෙයක්ම මම කියාගෙන මේ සෑම දෙයක්ම මගේ කියාගෙන මේ සෑම දෙයක්ම මගේ ආත්මේ කිව්වට පස්සේ වගේ පසු ප්‍රතිඵල ආදීනව Tamanගේ ඔලුව පිට කඩාවැටෙනවා නිසා සරුවචනසී අපිට මතක් කරලා දෙනවා හොඳට සතියෙන් ඉඳලා හොඳට සමාධියක ඉඳලා යන දෙයට යන්න ඇරලා මේ තියා බලාගෙන ඉන්න 100ට කීයක් කරනවද 100ට 100ක් කෙරෙනවද කියලා. මේ නිසාම සරුවචනසී මතක් කරලා තිනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා කියලා. මිනිසයන් කරා පැමිණෙන්න පුළුවන් විශාල දුක්ඛඳක්. මේ Taman නොකර ඒවට පශ්චාත්තාප වීම කෘතඥයාගේ තියෙන ප්‍රධාන විනෝදාංශය. කෙරුවා දන්නෙත් නැහැ, කෙරුණා දන්නෙත් නැහැ, උනාට පස්සේ පශ්චාත්තාප වෙනවා. කිව්වා දන්නෙත් නැහැ, කියුණාද දන්නෙත් නැහැ. පස්සේ ඒක පශ්චාත්තාප වෙන ගතිය නිසා විශාල දුක්ඛනක් ඔසවාගෙන යන්නේ කෘතඥයා. බුදුහාමුදුර අපිට කියනවා ඔබදී අමතර බලලා කරපු දේවල් නෙවෙයි නම් කෙරෙන දේවල් නම් මම කියන්න එපා වුවට මගේ කියන්න එපා වුවට මගේ ආත්මය කියන්න එපා එහෙම නැත්නම් ඒතං සන්තං ඒතං පනීතං යද්‍යං උපේක්ඛා. ඒ දේ වෙන්නේ ඉස්සලා තිබුණ හිතේ උපේක්ෂාව බොහොම සාන්තයි, බොහොම ප්‍රණීතයි. අනේ මට ඒ උපේක්ෂාව වේවා කියලා හිතන්නේ කියලා. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි යමක් අපි කරනවද අපි කෙරෙනවද කියන දේ වෙන්කොට දැනගැනීම මේ චේතනා කාය රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන වශයෙන් සිදුවෙන හැම එකක්ම පශ්චාත් මරණ පරීක්ෂණයක් වශයෙන් හෝ හැරිලා බලලා කියන්න පුළුවන් මේක මම බැලුවද පෙනුණාද ඇහුවද ඇහුණාද ගඳ බැලුවද ගඳ දැනුණාද රස බැලුවද රස දැනුණාද අත ගෑවද අත ගෑවුණාද හිතුවද හිතෙනවද මේ ටික බලනකොට මේක පිළිබඳව ඒ විශේෂයෙන්ම තියෙන බටහිර ගත්තොත් හුඟක් වෙලාට තියෙන ওই හිතවිලි පිළිබඳ ප්‍රශ්නේ තමයි ඒ නිසා මම හුඟක් වෙලාට කියනවා පොතක් ලියලා තියෙනවා thought without a thinker කියලා සම්පූර්ණ පෙන්ලා දෙනවා අපිට එන හිතවිලි කිසිම දෙයකට අයිතිකාරයක් නැහැ කියලා. හිතන්නේක් නැති හිතවිලි අවජාතක හිතවිලි වගේක් එයි. අපි මේ හිතවිලි පිළිබඳ පශ්චාත්තාප වීම තමයි අපේ අතින් සිද්ධ වෙන වැරද්ද. ඒකට මොකද හේතුව හිතවිලි එනකොට අල්ලන්න බෑ අපිට. ඒක හිතුවද හිතුණද කියලා. මොකද ඒක ඝන බහල වෙලා ගොරෝසු වුණාට පස්සේ අල්ලන්න බෑ. ඒ නිසා කරන්න තියෙන්නේ මේ සිදුවෙන බොහෝ දේවල් අපි යන්ත්‍රයක් කරගෙන කෙරෙන දේවල්. ඒක ඔය ආකානාටි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා එක එක බලවත් යක්ෂයෝ, പ്രേතයෝ Tamante යන්න ඕන නම් දැන් මෙතන ඉඳලා කොළඹට යන්න ඕන නම් කොළඹට යන කුමාරයෙකුට හෝ කුමාරියකට හෝ ආවේශ වෙනවා. ආවේශ වෙලා එතන ගියාට පස්සේ අතල්ලා දාලා යනවා. කුමර වාහන කුමරි වාහන පාවිච්චි කරනවා නිකන් ලිෆ්ට් එකක් ගන්නවා අපේ. හැබැයි ඒකට යකා තමයි යන්නේ. මෙතන අතෙන් යනකම් යකා. මෙතනදී යකා ආවේශ වෙනවා අතෙන්දී යකා අයින් වෙනවා. ඉතින් එතන මැදි කොහොම මෙතෙන්ද ගියාද කියලා සමහරට අපි දන්නේ නැහැ. මේ විදිහට මේ බාහිර බල බල গুপ্ত බලත් ක්‍රියාත්මක වෙනවා කෙලෙසුත් ක්‍රියාත්මක. අන්න ඒක පිළිබඳව අවදිය කියන්නේ මේ සාමාන්‍යයෙන් කාය සංස්කාර මේ කාය දුස්චරිත වචී දුස්චරිත වලට වැඩිය බොහොම ගැඹුරුම assume මට්ටමක වෙන දෙයක්. ඒ නිසා යෝගාවචරයට වග වෙන්න වෙනවා. ඊටාම ගැඹුරින් මේක තියා බලලා කොච්චර දුරට කරනවද කියනවද කියලා මේක සම්බන්ධයෙන් තවත් නිදහසට කාරණා මේ සාධක සූත්‍රයක් වශයෙන් කියන්න පුළුවන්. බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් ඔය මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී සර්වචනාංශයේ මාළුක්‍ය පුත් වයසික ස්වාමීන් වහන්සේට ඉඟියක් කරනවා. එහෙම නැත්නම් මේ කාරණා මතු කළ දෙන්න ඉඟියක් කරලා දීලා කියනවා මාළුක්‍ය පුත්තේ යංකින්චි රූප විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සිස්සanti තං තං තස්ස හෝති ප්‍රේමෝවා ප්‍රේමං වා රාගං වා කියලා. මාළුන්ගේ පුත්‍රය උඹේ රූපයක් තියෙනවා ඔබ කවදා දැකලත් නැහැ දැනට දකිමිනුත් නැහැ දැන් බලමිනුත් නැහැ මත්තර බලන්න වෙන්නේත් නැත්නම් එහෙම රූපයක් සම්බන්ධව ප්‍රේමය හෝ රාගය කෙලස්මතු වෙන්න පුළුවන්ද කියලා එතකොට මාළික පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ දැකලත් නැත්නම් දකින්නෙත් නැත්නම් බලන්නෙත් නැත්නම් බලන්න වෙන්නෙත් නැත්නම් එහෙම රූපකින් කෙලෙසෙන්නේ නැහැ. ශබ්දයක් තියෙනවා අහලත් නැහැ ඇහෙන්නෙත් නැහැ දැනට ඇහෙමිනුත් නෑ දැනට අහමිනුත් නෑ මත්තට අහන්න වෙන්නේත් නැත්තම් ඒකෙන් කෙලෙසෙන්නේ නෑ මේ විදිහට හයම විස්තර කරනවා හයම විස්තර කරාට පස්සේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියන ඕන්න ස්වාමීන් වහන්සේ ඔබ වංශේ කියපු දේ මට තේරුණාද දන්නේ මම මේක මෙහෙමයි කියන්නේ රූපං දිස්වා සති මුත්තාපිය නිමිත්තං මනස්කරෝති රූපයක් දැකලා සතියෙන් තොරව ඒ රූපය අනේ දැක්ක හොඳයි. නැත්නම් අනේ නොදකින් කියලා. ඒකට ප්‍රියමනාප අප්‍රියමනාප ගති ඇති කරගෙන ඒ රූපේ ගත කරනකොට ඒ මනුස්සයා ඒ රූපයේ මනාපමනාපකම් නිසා තද බල කෙලෙසෝගයක් උපදවනවා. නමුත් රූපේ ඉපදෙනකොටම දැන් මගේ චේතනාව තියෙන්නේ රූප සංචේතනා වශයෙන් ඒ රූප සංචේතනාවට ආපాతගත වුණාට පස්සේ මුලිච්චුණාට පස්සේ අනෙක් කිසිම ద్వාරකින් කෙලෙස් උපදින්නේ නැහැ. කෙලෙස් උපදින්නේ රූප සංචේතන හරහා පමණයි. ඒකට සතිය පිටෙවුවනම් නිවන් දැක්කා වගේ තමයි. ඊට පස්සේ ශබ්ද සංචේතනාවක් එනවා කියලා හිතමු. රූප බැරිලා කහලා අපි සද්දයක් අහන්න යනවා. එතකොටම අපි සතිමත් වෙනවා නම් මම දැන් බලන්නේක් නෙවෙයි මම දැන් අහන්නේක්. ගඳ බලන්නෙක් නෙවෙයි, රස බලන්නෙක් නෙවෙයි, පහස ලබන්නෙක් නෙවෙයි, හිතන්නෙක් නෙවෙයි. දැන් මුළු සංසාරෙටම මගේ මුළු භාවනා ජීවිතේටම අදාළ සියලු කේස් පහළ වෙන්නේ මේ කණේ. ඒ නිසා මම අඩුවානේ කෙලස් පහළ වෙන බවවත් කණේවෙන් වැඩ යන්නේ කියන එකවත් දන්නවනම් එතනින් අර ප්‍රවාහය කඩලා යනවා. එතනින් අර ගැම්ම කඩලා යනවා. මේ විදිහට හිත අපි මෙතන චේතනා ගනිමුකෝ හිත කියන්නේ නැතුව සංස්කාර වශයෙන් ඒ ඒ වෙලාවේ මේ තීන රූප සංචේතනාද සද්දද ගන්ධද රසේද භාෂේද හිතේද කියලා අල්ලන්න පුළුවන් නම් එතකොටම මේ පුද්ගලයාට හම්බන විශාල ලාභයක් රූපයේ නම් චේතනාව තියෙන්නේ සද්දේ ගන්ධේ රසයේ පොට්ටබ්බේ හිතේ කෙලස් නැහැ. රූපෙමයි තියෙන්නේ. ඒකට සතිය පිටවලා ඒක සතියට යට කරගත්තම එක්ක ඇති වෙච්ච කෙලස් ප්‍රමාණය දන්නවා නැත්නම් කෙලස් ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හරි අමාරුයි. එදිනදා ජීවිතේ අපි බලන අහන දේවල් වලට මාරු වෙන ස්වરૂපය මොනම කෙනෙකුටවත් හිතන්න බෑ. පන්දනං චපලං චිත්ත මේ අපේ හිත බොනතම් බොහොම ඉක්මනට ස්පන්දනය වෙනවා. බොහොම චපලයි. යත්ත කාම නිපාතිත. Taman කැමැති කැමැති තැනට වැටෙනවා. අන්න ඉස්සලත් කිව්ව දැනුත් කියනවා කිසිම බයලජ්ජාවක් නැහැ හිතේ. අපි කොච්චර ලස්සන සාන්ත දාන්ත තීන්තු කූඩෝ වගේ අපි සදාචාර සම්පන්න වෙන්න හිතුවට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පෙන්නකොට ඕකේ උස්සලා බලන්න තමයි හිතෙන්නේ. පෙන්නන හරිය මදි පොඩ්ඩක් තව ඉසිලා තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒකට මේ මනුස්සයා ඕන දේ ලැබිලා ඉවරයි. මේ මනුස්සයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙලා ඉවරයි. මේ මනුස්සයා දන්නව කොච්චරක් උස්සන්න ඕනද කොච්චරක් නතර කරලා තියෙන්න ඕනද එතෙන්දි තමයි සතිය එතෙන්ද යන්නේ. ඉතින් මේ මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ කර්ම වේගයේ ක්‍රියාත්මක වෙන තැනක. ඉතින් අපි මේවා දිහා බලනකොට අඩු ගානේ දන්නවනම් ඒ රූපේ නෙමෙයි කෙලස් කියන එක බලලා ඒක අර නොපෙනෙන පැත්ත බැලීමට අපේ හිත කරන ප්‍රයත්නය තුළ තමයි මනාපමනාප දෙක තියෙන්නේ. ඉතින් සදාචාරවාදියා කියන මේ නරක රූප තියන්න එපා කියලා පාරයි. ඒක හරියට කියන්නේ මේ සපත්තු දෙකක් කකුල් දෙකට දානවා වෙනකොට හැම රට පුරාම හැම එළන්නේ කියනවා. බුදුරජාණන් කියනවා ඔබ දන්නවනම් ওই රූපේ නෙවෙයි කියලා සිටින ඕක දිහා බලන ඔබේ තුච්චකමේ ඔබේ පාහරකමේ ඔබේ නැහැදිච්චකමේ තියෙන්නේ අඩු ගානේ නැහැදිච්චකම දන්නවනම් ඒක මටවත් කරන්න බැරි උදව්වක් ඒක කරුණා කරලා මේ රූප සංචේතන ශබ්ද සංචේතන වශයෙන් දැනගත්තොත් ඒකටවත් විරුද්ධ නොවි ඒකට හෝ යුද ප්‍රකාශ නොකර එදාට තමයි තේරෙන පටන් ගන්නවා මේ කාගේ න්‍යායපත්‍රයටද මම වැඩ කරන්නේ කියලා ප්‍රධාන වශයෙන් බැලුවොත් දශමාර සේනාවගේ න්‍යායපත්‍රය තමයි අපිට හරියනවයි කියන හැම තැනකදීම හරියන්නේ කෙලෙසයක්. අපිට වර්ධින හැම තැනකදීම භාවනාවක් භාවනාවක් තමයි හිත වෙන්නේ. ඒ නිසා එන්න කමඨාන් සුද්ධ කරනකොට භාවනාව ගැන කතා කරනකොට අපි හැම වෙලාවෙදීම අයියෝ හරි කම්මැලි එපා වෙනවා නීරස වෙනවා මට දැන් භාවනාව එපා වෙලා තියෙන්නේ භාවනා මධ්‍යස්ථාන හිටපු තරම්වත් දැන් කරන්න බෑ කියලා කියන්නේ හොඳට භාවනාව යන වෙලාව. කාම ආශාවල් නැති වෙච්ච වෙලාව තමයි කම්මැලි වෙලා තියෙන්නේ. තමන්ද කැමති රූප සංකේතනා ශබ්ද සංකේතනා වන ආලෝක පහළ වෙනකොට කය පහසු වෙනකොට උඩ ගොඩ අපි උදම් ඇනුවට අපි ඒව අගය කරනවා නම් ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද වගේ භාවනාවේ මත වෙන මේ ආලෝකවලට මේ පහසුකම් වලට එතනත් සංස්කාර වින්ට ඉඳතියි. එතනත් ප්‍රේමයේ උපදින්න ඉඳ තිනවා එතනත් මනාපමන පහළ වෙන්න ඉඳ තිනවා මේ සෑම දෙයක්ම සංස්කාර වලට පෝරකපේ. ආහාර සපේන. නමුත් අර කෙලින්ම රූපයක් බලලා කෙලින්ම සද්දයක් අහලා එතන විනය හික්මීම ඇති කරනවට වඩා ලේසිකමක් තියෙන එක පැත්තෙන් බලනකොට කාය සංස්කාර සංසිඳවලා චිත්ත රූප බලන වෙලාවේ හිතට එන ශබ්ද බලන වෙලාවේ මේවා මම නෙවෙයි මේවා මම මගේ නෙවෙයි කියලා හොඳ හික්මීමක් ගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා සක්මන් කරගෙන ඉන්න වෙලාවේදී සක්මන කෙලවරට ගිහිල්ලා හැරෙනකොට අර කාය විඥානයේ තිබුණ හිත එක පාරට චක්කු විඥාණයට දුවනවා. රූප බලන්න දුවනවා. ශබ්ද අහන්න දුවනවා. අන්න එතනදී දැන් මේ සක්මනේ අරගෙන ගිය සතිය අනිවාර්යයෙන්ම හැරෙනකොට කැඩෙන්න ඉඩ තියෙනවා. මම ඒ නිසා මෙතනදී වැඩි සතියකින් බලවත් සතියකින් ඉන්න ඕනෑ කියලා බැලුවොත් මේ කාය විඥානයේ තිබුණ හිත නැත්නම් පොට්ටබ්බ සංචේතනාවේ තිබුණ චේතනාව රූප සංචේතනාවට ටක් ගාලා මාරු වෙන හැටි ශබ්ද සංචේතනාවට පාට මාරු වෙන හැටි දැක ගන්න පුළුවන් කිසිම පූර්ව ලක්ෂණයක් තියලා නෙමෙයි ආවේ. අර පිස්සු වඳුරෙක් වාගේ තමයි. ඉතින් මේ සක්මනක සීමිත වැඩක් කරනකොට මෙහිමනම් අපි එදින්දා වැඩ කරනකොට කවුද මේ සුඛාන මතේ තියන්නේ කියලා බැලුවොත් සක්මනේ හැරෙනකොට ඒ ලබන අත්දැකීම ටිකක් යොදවන්න පුළුවන් එදින්දා වැඩ කරනකොට රූපක් තියෙනවා සද්දක් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා හිතවිලිත් තියෙනවා කනක් ඇහක් තියෙනවා කනක් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා කයක් තියෙනවා හිතක් තියෙනවා. කොයි එක කනෙක් වෙයිද කියන එක. දීයති අවස්ථාවක වෙනකෙදි කියලා බලනකොට ඒකේ තියෙන ඒ යෝසුළු භාවයට බුදුහාමුදුර කියන නිදර්ශනයක්වත් පෙන්වන්න බෑ කියලා. නේද? හරීම సౌందర్యාත්මකයි මේ වැඩේ. බුදුම සුන්දරකමක් තියෙන මේ තමන් කෙරුවයි කිව්වට කෙරුවට ඇත්තටම තමන්ට වෙන දෙයක් මේකේ තියෙන. කරන දෙයක් නෑ. ඒක නිසා මේක පිළිබඳව භාවනා කරන කරපේ කෙනෙක් වෙන්න බෑ. එයා කියනවා අපේ මුළු ජීවිතයේම කලින් DVD එකක් කරලා තියෙන්නේ. උඹට තියෙන ඔක දිහා බලන්නක විතර උඹට ඔක කිසිම එඩිට් කරන්න ශක්තියක් නැහැ. උඹට සංස්කරණය කරන්න බෑ. උඹ මෙහෙ වෙන්නේ කර්ම ශක්තිය අනුව. රුචි අරුචිකම් අනුව. පෞරුෂත්වය අනුව. එහෙම නැත්නම් ඇබ්බැහි අනුව. ඒක නිසා උඹට ඕනේ නම් මමයා කියන්නේ කවුද කියලා දැනගන්න ඒවට මතුවෙන්න ඇරලා රුචි අරුචි කියන්නේ මොකද්ද කියලා කොටු කරගන්නේ. අබ්බැහිය මොකද්ද කියන එක කොටු කරගන්නේ. කර්ම ශක්තිය අනුව මෙහෙ වෙන්නේ කොහටද කියන එක කොටු කරගන්නේ කියලා ඒ සඳහා ඉඩ දෙන ගතිය. ඒකට කියන්නේ තතතාවේ කියලා වෙන දෙයකට වෙන්න ඇරලා Taman චේතනා පහළ නොකර ඒක දිහා බලන ඉන්න එක තමයි තපසේ අන්තිම ඉහළ තපස. සත්‍යතාවය කියලා කියන්නේ ඒක ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා අලත්තං යතිදං සාදු නාලත්තං කුසලාමිති උපයේනේව තේ සාදී ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි දෙකේදිම එකම නොසලෙන ගතිය තාදී ගුණය තියනවා නම් ඒක තමයි තපසේ භාවනාවේ අන්තිම කෙලවර නැත්තම් ওই බොජ්ජංග වල තියෙන අන්තිම තියෙන උපේක්ෂා සම්බොජ්ජංගය අන්න එතෙන්ට යනවා මිස මේ ලෝකේ සමබර විසම්බර භාවයේ විනාශ කරලා අපිට නිවන් ලබන්න බෑ. අපේ හිත ගෙනියන්න ඕනේ අලත්තං යදිසං සාදු නාලත්තං සුතුසලාමිති. බුදුහාමුදුරු කියනවා ගහක් ළඟට යන මිනිස්සෙක් රුක්ඛංව පතිවත්ති කියලා කියනවා. ගහක් ළඟට යන මිනිස්සෙක් ගහේ පළතුරු තිබුණොත් හොඳයි. නැතුවයි කියලා දෙන්න නඩු දාන්නට ඇවිත් ගහට නැත්තම් ඒත් හොඳයි කියලා එන එක තමයි කරන්නේ. ඒ නිසා කටයුතු කරනවා ප්‍රතිඵලයේ මේක වුණත් හොඳයි ඒක වුණත් හොඳයි. ඒක ආර්ථික විද්‍යාවට කවදාකවත් ඒක අහුවෙන්නේ නැහැ. දේශපාලනඥයන්ට කොහොමඩක්වත් අහුවෙන්නේ නැහැ. සමාජ විද්‍යාවට අහුවෙන්නේ නැහැ. මොකද ඒකාන්ත වශයෙන් මේගොල්ලෝ සාධනීය ප්‍රතිඵලයක්ම ඉල්ලනවා. අනිවාර්යයෙන්ම ඒක චේතනාවට පෝර වැටෙනවා, මම අයිනෙට පෝර වැටෙනවා, රුචියට, මාන්නෙට පෝර වැටෙනවා. සබාවනාදී අපිට පුළුවන් භාවනා කරගෙන යනකොට ප්‍රතිඵල ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි බියේ නේමතේ සතහදී දෙකේම ඔහු තාදී ගුණය පෙන්නවා මෙහි එහෙව් ගතිය පෙන්නවා අර රුක්ඛංග ප්‍රතිවර්ති ගහකට පළතුරු බලාපොරොත්තුෙන් ගහක් ළඟට ගිය මිනිහා ප්‍රතිඵල නැත්තම් ගහේ ඵල නැත්තම් අපව එන්නාසේ ඉතින් මේකට සෙන් බුද්ධ ආගමේ නැත්තම් මහායාන බුද්ධ ආගමේ පෙන්වන්නේ අපේ හිත අපේ චිත්ත සන්ත චිත්තචෛසික ධර්ම වතුර වගේ වෙන්න ඕනේ කියලා. දාපු වාදනේ හැදී ගන්නවා මිස කවදාකවත් මට පුතු ඕන කියන්නේ යන්න ඕන. මට හතරස් ඕන කියන්නේ යන්න ඕන නෑ. ලැබිච්ච දේට මට කොච්චර හැඩ ගහන්න පුළුවන්ද කියන එක තමයි මේ සංස්කාර පිළිබඳව දක්ෂයාගේ හැඩේ. කවදාකවත් මං යනකොට මේක මෙහෙම වෙලා තියෙන්න ඕනේ. මම මේක මේ විදිහට කරනවා ඒ කියන සෑම දෙයකින් වෙන්නේ දැන නොදැන සංස්කාර වීමක් සංස්කාර කරගැනීමක් සහ සංස්කාර වර්ධනය. ඒ නිසා එහෙම නැතුව ඊගාවටින චිත්තක්ෂණයේ මොන දේ වුණත් ඒ පිළිබඳව හරි වැරද්ද නෙමෙයි මට ඕන එක මොකද්ද කියලා දැනගන්න එක. ඇති හැටියෙන් දැකගන්න එකයි අවශ්‍ය කරන එක සතියෙන් කරලා දෙනවා. අන්නේ බලාන ඉන්න ඉන්න ඉන්න ඉන්න ඒ යෝගාවචරයා මේ සංස්කාරයන්ගෙන් කරන මෙහෙයීම දැකගන්න දැකගන්න එයාට ලැබෙනවා යම් ප්‍රමාණයක අධිකාරී ශක්තියක් කල්ැතු කියන්න පුළුවන් මට. මම අසවල් තැනට ගියොත් මට අසවල් විදිහේ චේතනා අසවල් විදිහේ මානසික ආවේගය එන්නේ ඉතියි. අසවල් තැනට ගියොත් අසවල් දේ වෙන්නේ ඉඳී තිනවා කියලා තමන් ගන්න ආහාර එහෙම නැත්නම් තමන් ඉන්න වාසය කරන තැන් ඒ වගේම ඇසුරු කරන ධර්ම ඒ වගේ මේ මේ විදිහේ චිත්ත ප්‍රවාහය වර්ණ ගැන්වෙනවා කියන එක බොහෝ කල් ගිහිල්ලා තේරුම් අරගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම සඳහා තමන්ගේම නිරීක්ෂණය ඇර මොනම උපකරණයක්වත් මොනම බාහිර උපකරණයක්වත් නැහැ. කෙටියෙන් ආසන්නයෙන් කරන්න පුළුවන් දේ තමයි අන්න එවැනි දෙයක් ප්‍රතිපදාවක් වශයෙන් කරගෙන යන කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන එක. ඒසොලේ මේ කල්යාණ මිත්‍යාගේ දර්පණ තලයේ තමන්ගේ ප්‍රතිබිම්බේ පේන්න පටන් අර ගන්නවා. මේ මනුස්සයා නොසලෙන මනසක් ඇති කර ගන්න හදනවා. මම ඉතින් අඩුපාඩු කන් නිසා මම ඒවා දැකලා සැලෙනවා. ඒ කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ නම් Tamanට හෝ අනුන්ට ඒකේ පරම පවිත්‍ර ගුණය තමයි මේ තාදී ගුණය. බුදුහාමුදුරන් ඊට වැඩිය හොඳ තාදියක් මම දකින්නේ නැහැ කියලා. පැමිණි දුක් පැණි 10යි කියලායි මේක සිංහලෙන් කියන්නේ. Taman කරා යමක් පැමිණෙනවා නම් ඒ පැමිණෙන හේතුඵල ධර්ම අනුව ඔක වෙනස් කරනවා නම් හොඳයි. නමුත් එහෙම පැතුම්බමනේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා Tamanට පුළුවන් නම් ඒකට හැඩ ගැහෙන්න පුළුවන් ආකාරය. ඒකට කියනවා සාමීච ප්‍රතිපදාව කියලා. තියෙන සමාජයේ තියෙන සාමීචයක් තියෙනවානේ. සමාජයේ පිළිගත්ත සම්මුතිය. සම්මුතිය මොකද්ද කියලා අහගෙන තමයි ඒ අනුව කටයුතු කරන්නේ. යන යන සමාජයේ තියෙන සම්මුතිය යන වැඩකට කරනවා ගැටුමක් එන්නේ නැහැ. ඒ සමාජය හොඳ නම් Taman ඉබේම ඇලෙයි. සමාජය හොඳ නැත්නම් Taman ඉබේම ගැලවිලා යයි. ඒ වගේම තමයි අපන්නක ප්‍රතිපදාව නොගැටෙන අවිරුද්ධ ප්‍රතිපදාව යන්න පටන් අරගත්තොත් අපි ඔය හිතනවට වැඩිය විශාල පිරිසක් සමාජයේ ඉන්නම දැනටමත් අපන්නක ප්‍රතිපදාවේ කටයුතු කරනවා. දැනටමත් තාදී ගුණයේ අනුව කටයුතු කරනවා. එහෙම නැත්නම් මේ නොගැටෙන ප්‍රතිපදාවෙන් මේ ඔක්කොම බෞද්ධද කියනක වෙනම ප්‍රශ්නයක්. සාමාන්‍ය බුද්ධ ධර්ම හැටියට බලනවා මෙච්චර ගැඹුරට යන්නම බෑ බුද්ධ ධර්ම නැතුව කියලා. නමුත් ඒක පුදුම හිතෙනවා හැම ආගමකම හැම සංස්කෘතියකම හොඳ ඉතිහාසගත වෙච්ච හැම කෙනා ගාවම මේ තාදී ගුණය තිබිලා තියෙනවා. ඒත් අන්න ඒක ප්‍රකාශ කරගන්න බැරි වෙලා තිබිලා තියෙනවා. නමුත් සරුවත් ආනන්සේ ඒකම උත්තරීතර වශයෙන් පෙන්වන්න ගිහිල්ලා තමන් වාසේ තථාගත වශයෙන් සරුවචනච හඳුරගත්තා. එහෙව් තැනටපත් වෙච්ච කෙනා. තථාගත කියලා කියන්නේ තත භාවයටපත් වෙච්ච කෙනා. උන්වහන්සේ කරන්නේ පැමිණිච්ච தത്വයට එළඹ සිටි දෙයට මූණ දෙනා මිසක්කා කවදාකවත් ඒව වෙනස් කරන්න හදන්නේ වෙනස් කරන්න හදන්නේ නැතිකම හරහා මොකද්ද වෙනසක් කරලා තියෙනවා වෙන කිසිම සාස්ෘණ වංශ නමකට බැරි වෙච්ච විදිහ අවුරුදු 2600ක් මේ වෙනකොට පවතින පණිවිඩයක් තැම්පත් කළා කියලා. ඒ මොකද අනිත් ඔක්කොමලා ඒ තමන්ගේ ආගම ඇති කිරීම සඳහා සංස්කරණය කෙරුවා. බුදුදහම කිසිම සංස්කරණයකින් තොරව අඩුම සංස්කාරයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියලා හැම කෙනාටම මතක් කරා පටන් ගන්නකොට ගොඩක් අතමණ්ඩ වෙනවා පටන් ගන්නකොට ගොඩක් චේතනා කරන්න වෙනවා පටන් ගන්නකොට ගොඩක් හික්මවන්න වෙනවා පටන් ගන්නකොට ගොඩක් මේ හසුරවන්න වෙනවා නමුත් මේ හැසිරීම හික්මවීම ගති අඩුවි අඩුවි අඩුවි යන්නේක තමයි විපස්සනාදි සිද්ධ වෙන්නේ ඒ නිසා ඒ තද බල පාලනයකින් පවතිනදී එන්නේ එන්නේ එන්නේ ඉබේ පාලනය වෙන ස්වභාව ධර්මයට අනුව යන වැඩේට යන්න ගියාම ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා පරණ කර්ම ගෙවෙයි අලුතින් සංස්කරණය කෙරෙන්නේ. එකම પરමාර්ථය තියාගන්න ඕනේ සබ්බපාපසකරණං එහෙම නැත්නම් මේ වෙන සංසිද්ධිය මම සංස්කරණය කරන්න යන්නේ. මම ගා ගන්න යන්නේ නෑ. මම අලුතෙන් සංස්කාර රස කරන්නේ. මම අලුතෙන් කර්ම රස කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තියට ගත්තොත් එක සැරම යන්න බෑ. නමුත් විකල්ප රාශියක් තියෙනවා. අපි හිතන ඔලමුල විනිශ්චය වෙනුවට සාධාරණ ධාර්මික ස්වභාවික විනිශ්චය ගොඩක් තියෙනවා. අපි විවෘතව බලන්නේ හිටියොත් හිමීට හිමීට තමයි තේරෙන්නේ තද්ද බල අහුවෙන විනිශ්චය වෙනුවට ඒ මු르දු මධ්‍යම ප්‍රතිපදා විනිශ්චයන් දිගේ යන්න ගියාම කර්ම රැසෙනවලුයි. මම පුද්ගලිකව මට වෙලා තියෙන දෙයක් තමයි සමහරලාට එනවා ඔළුව උස්සන්න බැරි දෙගිරිහරු ප්‍රශ්න. උබතෝ කෝටික ප්‍රශ්න. ඒකට කිව්වත් අහු වෙනවා මේකට කිව්වත් අහු වෙනවා. හොඳම දේ තමයි රෑ දෙකක් බුදිනවා. පස්සේ පස්සේ දවසේ අවදි වෙනකොට උත්තර ඉබේම හම්බෙලා තියෙනවා. හැබැයි ඒ කාලය ඇතුළත ප්‍රශ්නේ මෝරනවා. තත්ත්වේ මෝරලා දවස් දෙකක් නිදාගෙන හැරියට පස්සේ පැහැදිලිවම කරන්න ඕනේ දේ. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ විසඳුම ඉබේම මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් එතකන් මේ දවස් දෙක පිළිබඳව අනිකත්ව හරියට චෝදනා කරන කැක්කමක් නැහැ, හදවතක් නැහැ, ඔක්කොම දෙයක ගිහිලා බුදිය ගන්නවා කියන්නේ. ඒගොල්ලන්ට බෑනේ මගේ හිත පාලනය කරන්න ඒක මම කරගත්තොත් මට කර්ම රසන වී මට මේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ නිසා කවුරු දඟලුවත් කවුරු උත්සාහ කරත් අපි හතිස්සි වෙලා ගාගන්න එක නෙවෙයි වැඩේ. පුළුවන් තරම් ඉවසිල්ලෙන් අලුතෙන් කර්ම රසන කර චේතනා පහළ නොකර ගත කරන ජීවිතයක් ආවොත් මම හිතනවා ඒක පිපෙන මලකටත් වඩා සුන්දර ජීවිතයක් කියලා. ලෝකේ තියෙන ලස්සනම సౌందර්යය ඒකයි කියලා. සර්වචනාංශي අන්නේක ප්‍රතිමූර්තියක් උන්වහන්සේ තිබුණේ තතතාවය ඊට පස්සේ මහරහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දිගට මේක ගෙනල්ලා තිනවා පුළුවන් තරම් මේ තතතාවේ තේරුම් අරගෙන අලුතින් සංස්කාර ඇති නොකර කර්ම ඇති නොකර චේතනා පහළ නොකර සිද්ධියට 100ක් අවදී සිද්ධියට 100ක් ආසන්නෙන් උත්සන්නෙන් ගත කරාට සංස්කරණය නොකර ගත කිරීම ඉතින් ඒක නිසා මේ පරියංක භාවනාවෙන් ගන්න එක සක්මනට දාලා සක්මන දානක එදින්දා ජීවිතේට දාලා ආයෙත් එදින්දා ජීවිතයේ තියෙන අත්දැකීම පරියංකයට දාලා මේ චක්‍රයේම වැඩ කරනකොට තමයි මේ වගේ ගැඹුරු දෙයක් මේ ජීවිතය ඇතුළත කළ හැකි මේ ශාසනය තුල කළ හැකි කියන හැඟීම එන්නේ එහෙම නැතු එක පාරටම පටන් ගන්නකොටම ඇහැ කන දිවනාසේ සංවර කරනවා කියන එක බොහොම අමාරුයි ඉස්සල්ලාම කරන්න ඕන කාය සංවර කරගෙන නැත්නම් කායන පස්සනාව දියුණු කරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් ලදලද අවස්ථාවේ මේ චක්කු සුත ඝාණ ජීවා කියන ඒවා සංවර කරන ගියොත් අපිට හැමදාම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මේ දක්ෂකම පුරුදු කරන්න පුළුවන්. ඉතින් උඟ දෙනෙක් හදන්න හදනවා මේක ඉක්මන් කරවන්න. එහෙම නැත්නම් මේක Java කවා ගන්න. ඒක භයානකයි. මේ වැඩේ වෙනවනම් යන වේගෙට ඉඩ තියලා බාධක ධර්ම අයින් කරලා දෙන එක විතරයි අපිට කළ හැකි. මේක කාලයේ වටිනාකමක් තියෙනවා. එනිසා මේ බබට සීලාදි සීල, චිත්තාදි චිත්ත, ප්‍රඥාදි ප්‍රඥා වශයෙන් කරගෙන යන ගමන් දැනට ලබන මේ ප්‍රගතිය, දැනට ලබන මේ ප්‍රගමණය හොඳටම ඇති. අපි හිතපු තත්ත්වත් එක්ක බලනකොට මම මේක කඩා ගන්න නැතුව චුණු කරන්න ඕනේ කියලා පටන් අරගත්තා. ඇත්තටම ටික කාලයක් කරනකොට ධර්මයේ විශ්ීම කටයුත්ත බාරගෙන ධර්ම විශ්ීම කරලා දෙනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ තමන්ගේ චේතනාපූර්වක සම්බන්ධතාවය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර මලක් පිපෙනවා වගේ ස්වභාව ස්වභාවයේ පිපෙන්න පටන් අරගන්නේ. ඉතින් මේ සෑම දිනක තම තමන් වශයෙන් සෑහෙනීදී ගත කරන පිරිසක් ඒ සීල දනාන්ට මේ කොටසත් තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය මේ සිනිද්ධා තේල ධාරාව කියන විදිහට සිනිඳු තෙල් ධාරාවක් වෙච්චේ ගැටුමකින් තොරව සාධාරණ ගලණයකටපත් කරගන්නත් මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා